අන්තරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවකී ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලෙන් ධර්ම සාකච්ඡාවකට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්නමු ඊට පස්සේ සභාවේ කාලයේ ඉඳ ඉතුරු වෙන පරිදි සභාවේ පැනගෙන අනික ප්‍රශ්න තියෙනවා අපි ඒකට සාතර දෙමු අපි ආරම්භ කරමු මේ මාත්‍යට ලිඛිත ප්‍රශ්න සභාගත කරනවා කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ පර්යංකේදී අරමුණ ආස්වාස ප්‍රස්වාසයේ ඊතාසියුම් විය ඒ දෙස බොහෝ වේලා බලා සිටීමේදී යම් කිසිවක් ගැස්සි ගැස්සි ශරීරයේ ඉදිරිපසින් සිට නාසය වෙත පැමිණෙන බවක් දිස්විය. එය කම්පනයක් විදිහට දෙපසට ගැස්සි ගැස්සි නාසයේ ඉදිරිපසින් පැවතුණි. මුලදී ඒ ආස්වාස් ප්‍රාස්වාස අරමුණයි සිටුවත් එය අරමුණට පරිබාහිරව පැවතුනි. ටික වේලාවක් ඒ දෙස බලා සිටීම මූලික අරමුණට අමතරව තුන්වැන්නකුද ඒ දෙස බලා සිටින බවක් දිස්විය. මේ අවස්ථාව ඔබ වහන්සේට වාර්තා කිරීම සුදුසුයි සිටුවෙමි. ඒක දෙවෙනි ප්‍රශ්නය. ඔබ වහන්සේ අපට දුන් උපදෙස් අනුව යමක අනිමිත්ත සමාධි අවස්ථාවට පත් වූ හොත් ඒ පුද්ගලයාට භාවනාව දිගටම gedara පරිසරයේ සිට කරගෙන යාමට යම් උපදෙසක් ඇතොත් මනවයි කාරුණිකව අයදී. තෙරුවන් සරණයි. ප්‍රශ්නේ පළවෙනි කොටස ගත්තොත් ඒ යම් වෙලාවක අපි මේ බලාගෙන ඉන්න සම්මුති ධර්ම පරමාර්ථ ධර්ම බවට පත් වෙන්න හදනකොට ඒකට අපි අනුග්‍රහ කරන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් මේ ශරීර කොට සම්බන්ධ කරන්නේ නැතුව ධර්මයේ ධර්මතා ස්වභාව භාව ගති වශයෙන් බලන්න කියලා පුරුදු කරනවා. මේ මට පේන්නේ නහය නෙවෙයි, කටබඩ නෙවෙයි, ඒ ඒ තැන් වල පේන කම්පන චංචල ගති විතරයි. ඉතින් අපි අර නුපුරුදු මනස, පුහුදුන් මනස මේ නහය කම්පනයක්, කනේ කම්පනයක්, කටේ කම්පනයක් කියලා සම්මුතියත් එක්ක අනාරන්න. අනාගතතර පස්සේ අතුල පිට දුර ළඟ මම සමම නොවේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඒකට අර පරමාර්ථ ධර්ම වලට නිසිසේ පිපෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. විකසිත වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ඒ වාගේ තමන්ට පේන්න පටන් ගත්තට පස්සේ භාව ලක්ෂණ කියලා කියන්නේ. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ධාතු ගුණ කියලා කියනවා. ගති කියලා කියනවා. ඒවා පේනකොට කටන ලියනවා බඩන ලියනවා නැතුව නලියන භාව නලියන ස්වභාව නලියන ගතිය වශයෙන් බැලුවොත් අපි අර පරමාර්ථ පැත්තට තල්ලුවක් දුන්න වෙනවා. නැත්තම් අපි ආයසරයක් අර සම්මුති පත්‍ර දාන්න ගියාම අර බඩට කියව ආයෙම අරන්න හදනවා. ඉතින් ඒක නිසා මෙතන පළවෙනි කොටසදී තියෙන්නේ ඒ අවබෝධ කිරීමේදී මේ પરමාර්ථ ගෙවම් කරලා මේ සමාවෙන්න සම්මුති ගෙවම් කරලා પરමාර්ථයට යනකොට මේ යෝගාවචරය තාමත් බලන්නේ අර પરමාර්ථ එහෙමයි කට කරන බග නහය ආදි වශයෙන් මේ අපේ ත්‍රිමාන රූපයට සම්බන්ධ කරන්න හදලා ඒක දොස් කියන ඕනේ වැරද්දක් නෙවෙයි නමුත් නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන තියෙනවා භාව වශයෙන් බලන්න. ස්වභාව වශයෙන් බලන්න. ඒ ස්වභාව වශයෙන් බලනකොට ඒ ස්වභාවතරට එන්නේ ඊවර කීපයක් පහු කරන මූල ධර්මානුකූලව. ඉස්සලා අපි ඒ නැහයේ ආස්වාසේ ප්‍රස්වාසේ කටි බඩේ ගති මේ ආකාර ප්‍රඥාති සංඨාන ප්‍රඥාති දකින්න. එතකොට අපි දන්නවා සතිය දැන් පිහිටයි කියලා ඇගියි. ඒක බලාගෙන බලනකොට මේක බුලක් මැදක් අගක් නැති සම්තතියක් බව ෆ්ලක්ස් එකක්. ඒක මේ ගොජයක් බව පේනවා. ඉතින් යෝගාවට පේනවා දැන් මේකට නමක් දාන්න බෑ. මුලමෙදාක බලන්න බෑ. හැබැයි මට සතිය පිහිටලා තියෙනවා. දැන් අර හැඳි ගෑවිලා තියෙන්නේ. ගොජයක් වෙලා තියෙන්නේ. ඒකට බය වෙන්නේ නැතුව මේ ස්වභාව ලක්ෂණ සම්තතියක් බවට පත් වෙන්න හදන්නේ කියලා. අතන මේ සම්තතියක් බවට පත් වෙන එක තමයි අනුග්‍රහ කරන්න ඕනේ කියලා බැලුවොත් එයාට භාවනා කිරීමට ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඒ පෙනෙන ක්‍රියාවලිය දී චක්‍රයක් කර කැවෙනවා වගේ. එහෙම නැත්නම් මේ පත්තලියක් ගොජ ගොජ ගන්න නලියන්න වගේ. නැත්නම් ටීවී ස්ක්‍රීන් එකේ ඩොට්ස් වක්න වගේ පේන. බලාගෙන මියා තවදුරටත් ඉත දුන්නොත් අර මම සා මම නොවේ කටබඩ කන කියන වැත් එක දාලා මේ ක්‍රියාවලිය ආනපනි පටන් ගත්තොත් උතේ තමයි යන්නේ. පිම්බි වැටලින් පටන් ගත්තොත් උතේ තමයි යන්නේ. සක්මණෙන් පටන් ගත්තත් ඔතෙන් තමයි හැම එකේම සාමාන්‍ය ලක්ෂණයක් මේ. ගොජි. ඒ සම්තති ලක්ෂණේ ඉඳලා දිගින් දිගට දිගින් දිගට නාටකමක් වගේ ජවනිකා දුවන වගේ තිබුණ එක සාමාන්‍ය ලක්ෂණයක් බවට පත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ආයෙ සාදුටක් ප්‍රයත්න කරන්න ඕනේ. ඒක දිහා බලන ඉන්න තාක්කල් කම්මැලිකම කීකසකව නම් එනවා ඒක නොකිය බෑ. නමුත් ඇතුළේ තියෙන සහතිකයක් දෙන්න පුළුවන්. ඒ චිත්ත ප්‍රවෘත්ති කෙලස් නැහැ කියන්නේ. ඒ චිත්ත ප්‍රවෘත්තියට නිවන කියලා කියන්නේ කිසි බයක් නැතුව. මේ තාම නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ නිවන සාක්ෂාත් වෙලා නැහැ. නිවන පේන තෙක් මානෙ තියෙනවා. එතෙන් තව යන්න ඕනේ. කියා මේ කම්මැලිකම අතහැරලා නැත්නම් මේ කම්මැලිකම පැත්තකට දාලා මේ තියෙන தત્ත්වය බොහෝ වෙලා දකින්න නැත්නම් සකන් නේචරක පාඩපත් කරගන්න තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්න කැමති නම් තමන්ගේ කර්මාන්ත වෙනස් කරන්න කැමති නම් තමන්ගේ වචනය සම්මා වාචාවට පත් කර ගන්න කැමති නම් නැත්නම් ආර්ය තුසින් භාවයට යන්න මේ පිනිපෙනී තියෙන එක හරියට මිදුලට කොට වෙච්ච මිනිහා ඊටකොට වුණා වගේ මේකට සමවදින්න පුළුවන්. අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඉතින් මේ අවස්ථා තුන මම හිතුවා මම එනකොටත් ඒ CD එක අරගෙන ආවා. ඒ ගුරුමිදි හම්බුනේ මේ ඒක ගැන මම ඉතිහාසය කියනවා නම් මේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ඇති කරපු මේ මහසි ක්‍රමය කියලා අපි කියන්න කැමති නම් ඒකදී මට ගුරු වෙච්ච පඬිස් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේක කියුණු කරා. පොඩ්ඩක් මේක හරියටම sannivedanaya කරන්න පුළුවන් එක තැන පොලිෂ් කරා. ඒ පොලිෂ් කරපු තැන හරීම දාර්ශනිකයි, හරීම විද්‍යානුකූලයි, හරීම sannivedana කරන්න පුළුවන්. ඉතින් මේ සැරේ ගියාට පස්සේ ඒ සයිඩෝ කියාපු එක ඒ ගුරුම භාෂාවෙන් කියන්නේ ආයත් පරිවර්තනය කරලා ආයත් සුද්දෙක් ඇයකට වැඩි වෙලාවක් කියන පටන් ගත්තා පොයේ දවසේ සයිඩෝ බණ්ඩ රෙදි නැති මාත් ගියා ගබනහඬ සයිඩෝ එනවා කියලා හිතාන ගියේ නමුත් ආවේ නැහැ CD එක දැම්මට පස්සේ මට හිතුණා මෙන්න මේ කියන මේ CD එකේ තියෙන කාරණාව විසනවනේ පැත්තෙන් බලනකොට අපි හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක්ම දැනගෙන තියෙනවා. එතකොට එයාට හරි ලේසි මේ රිට්‍රීට් ඕගනයිස් කරනකොට ඒ Taman එක භාවනා කරන අයගේ මොනම ප්‍රශ්නයක් ආවත් නැත්නම් මොනම ප්‍රශ්නයකට උත්තර දෙන්න ගියත් මෙන්න මේ රාමෝහරා බලන්න මේ දෘෂ්ටි කෝණය හරහා බලන්න කිව්වට පස්සේ කවුරු කොයි අතේ නන්නත්තර වෙන්න ගියත් කවුරු කොයි අතේ වල්ගතින්න ගියත් පාර දාගන්න පුළුවන්. ඒ වෙපාරට වැටෙන්නේ නැත්නම් මේක කණින්ම කපලා පැත්තකට දාන්න පුළුවන්. ගැලපෙන්නේ නැහැ මනසට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ කියා ඒක පිළිබඳ ලියවිච්ච පොතක් තියෙනවා පේවින්ද වේ කියලා. ඒක මට හම්බුනේ මම ගිහලා මාස 18ක් විතර ගියාට පස්සේ. ඊට ඉස්සෙල්ම හරියට බැනුම් අහුවා මේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව. මම මේක මේ කමඨාන් සුද්ධ කිරීමේ දොස් කියන කතාවක් නෙමෙයි. ඊට පස්සේ තමයි මට මේ පොත හම්බුනේ පස්සේ මම මේ හැවිලක් පරිවර්තන කරා. මේක ලංකාවට ගිහින්. පරිවර්තනය කරලා බුරුමයන් හැම කෙනාටම කියලා. ඊට පස්සේ මේ සැරේ යනකොට ඒක තවත් රිෆයින් කරලා තියෙන නිසා මම බලාපොරොත්තු වෙනවා ලංකනෝනට මේ පොතත් මචන් දැන්ට දාන්න කතාව. ඒ CD එකක් දෙන්නේ ඒ කොපි කරන මට CD එක දෙන්නේ ඒක මම යන යන තැනට ඒ ඕගනයිසර්ස්ලාට දෙන්න පුළුවන්. ඒකෙදි තියෙන්නේ මේ අපි සම්මුති ලෝකේ ඉඳලා පරමාර්ථ ලෝකයට යෝගාවචරය යනකොට මූල ධර්මානුකූල යවනිකා ටික දන්න කියන කෙනෙක් පාර ඇදලා පෙන්නනවා. මෙන්න මේක ස්වභාව ලක්ෂණ. මේක සම්තති ලක්ෂණ. මේක සාමාන්‍ය ලක්ෂණ. මෙන්න මේ ටික යනකොට ඒක දන්න යෝගාවචරය නම් ඒකට අනුග්‍රහ කරන්න ගන්න. නැති කෙනාට සම්මතිය තුළට ගිලක් මෙනෙහි කරන්න. සමාවෙන්න මේ සාමාන්‍ය ලක්ෂණ වල කියලා මෙනෙහි කරන්න හදනවා මේ කටබඩ කන කියලා ආයෙ බබාගේ භාෂාව කතා කරන්න හදනවා ඒතර භාවනා වර්ධනෙට ප්‍රගමණයට ඒ යෝගාවචරය අතින් නොදැන අහිංසකනවත් අකුල් හෙලීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේකෙදි පළවෙනි කොටස තියෙන්නේ අන්නේ විදිහට මේ ශාන්තතිය සහ සාමාන්‍ය ලක්ෂණ වලට යනකොට තම කටේ කනේ නාසය ආදි වශයෙන් ශරීර කොටස් සම්බන්ධ කරන්න යෑම නිසා දුවන වාහනයකට මේ වේගින් යන වාහනට බ්‍රේක් ගැහුවා වගේ එන්ජින් එක වැඩ කරනවා ඉස්සරහට තල්ලු කරන බ්‍රේක් එක වැඩ කරනවා පස්සට වැඩ කරනවා. ඉතින් ගිනි කාගෙන වාහනේ ආංගිරි ගන්න පටන් අර ගන්නවා. ඒ අර සුතමේ ඥානය සහ චිත්තාමේ ඥාන නැතිකම නිසා ඒ නිසා මගේ උපදේශය තමයි මේ වගේ වෙනකොට ඒ සම්තතිය දකින්නේ මේ කට බඩ කන ළඟ දුර කියන සම්මුති දාන්න පායකට. ඒ සම්තතියට යන්න. ඒකට ඔය කතාව නිසා මට දෙවෙනි කොටස මතක නැහැ. සායි කියන්නේ. අනේ ඔබ වහන්සේ අපට දුන් උපදෙස් අනුව යමකු අනිමිත්ත සමාධි අවස්ථාවට පත්වුවොත් ඒ පුද්ගලයාට භාවනාව දිගටම gedara පරිසරයේ සිට කරගෙන යාමට යම් උපදෙසක් ඇතොත් මනවයි කාරුණිකව අයදිමි. මේකෙදි කාරණා දෙකක් මම මතක් කරගෙන ඉන්නේ. ස්වාමිමිත සමාජය කියන්නේ කාදාකත් නැති එකක් නෙමෙයි. මෙතෙක් කල අපි ඒකට වෛර කරා. දැන් අපි ඒක අඳුර ගන්න ආවා. මෙතෙක් කල හතුරෙක් කියලා කිව්ව එක නා තමන්ගේම දරුවා බව හඳුර ගන්න. ඒ නිසා අනිමිත් සමාධිය කියන එක භාවනාවෙන් හම්බෙන එකක් නෙවෙයි. භාවනාවෙන් කරන්නේ ඒක වහන්න තිබුණු නිවර්ණයින් කරනවා. ඒක වහන්න තිබුණ සද්ධා නැතිකම අයින් කරනවා. ඒක වහන්න තිබුණ අතුරු බාධක අයින් කරලා හුස්මක් ඉවර වෙනකොට හුස්මේ අන්තිම අනිමිත් තමයි. මොකද සමාධියක් කියන්නේ ඕනේ නැහැ, භාවනාවක් කියන්නේ ඕනේ නැහැ. අපි කවුරක්වත් බලන්නේ නැහැ මේක දිහා. හුස්මේ අවසානේ. ඊට පස්සේ තව ඕනේ නම් කීතයි කුග වේලාව භාවනා කරනකොට තමයි ආනාපාන වගේ එකක් භාවනා කරනකොට ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවරන පස්සේ අනිමිත් යනවා. අපි ඒක කලබල වෙනවනේ. ආයෙත් හුස්ම ගන්නවනේ. එහෙම නැත්නම් සතිය කරනවා කියලා හිතනවානේ. එහෙම කරන්නේ නැතුව ඒකට අනුග්‍රහ කළොත් අනුමිත සමාධිය ලැබීම නෙවෙයි වෙන්නේ. මෙන්න මෙහෙම එකක් අපේ ජීවිතයට අවශ්‍ය වෙන නැතුව ජීවිත පාත්තන්න බෑ. කියලා අපි අවනිකාව සාහන දකින්න හදනවා. මේක බොහෝ දුරට ක්ෂය වීම බැලීමට සමානයි. වැය වීම බැලීමට සමානයි. නිරෝධය බැලීමට සමානයි. අක්නිෂ්ක්‍ය බැලීමට සමානයි. නමුත් ජීවිතේ පුරා දකින්නේ හටගන්න ආරම්භය උදේ පැත්ත විතරනේ. අපි වය දකින්නේ නැහැ වය දැකීම අමංගල්‍යයක් කරගෙන තියෙන්නේ. ඉතින් භාවනා දෙකනේ උදේ දැකීම ඒකට තැනක් නොදෙනව නෙවෙයි දැකලා ඊට පස්සේ වය දකින්න. ඒක අනිමිත් සමාධිය තමයි යන්නේ. ඉතින් මේක මේකට ගැහුවොත් සද්දේ ඉවරුණාට පස්සේ ඔන්න අනිමිතිය. වෙන සද්දයක් ඔළුවට දාගත්තේ නැත්තම් වෙන දෙයකට හිතේ දුවේ නැත්තම් පැත්තේ නිමිති ඉවර වෙනවා. ඒකට අවුරුත් මුකුත් කරන්න ඕනේ නිමිත්ත ඇති. අපි වෙන නිමිත්තට මාරු කරන තමයි චපලකම්. ඒ තමයි කාම ගුණය කියන්නේ. ඒ තමයි අපිට ඡාරයක් නැහැ කියන්නේ. ඒ තමයි අපිට හික්මීමක් නැහැ කියන්නේ. ඉතින් අපි විශ්වගතොත් මේ අරමුණත් එක්කම ඉන්නේ. අනික් කර්මවලට ට්‍රැක් එක මාරු වෙන්න දෙන්නේ නැහැ. අනිමිත තමයි. ඒක දැනගත්තයි කියලා ගෙදර හිටියම්මකෝ ගමේ හිටියම්මකෝ අරන්නේ හිටියම්මකෝ මම සාධාරණයි. මම දැනගත්තට පස්සේ දැන් මම මොකද කරන්න ඕන කියලා. යම් කිංජ සමුදය ධර්ම සම්බත්ත නිරෝධ ධර්ම. ඔක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුද්ධජනනාථට දේශනා කරේ. මම සෝවාන් උනායි කිව්වේ නෑ. විහතුචාර්ය මහන්සලා කියන මේ සෝවාන් විච් බාරක ප්‍රකාශයේ අට ගණනාසලු යමක් ඇත්තේ නම් ස්වාමීන් වහන්සේ සියල්ල නැති වෙන සුළුයි කියලා මම දැනගත්තා. හොඳට මතක තියාගන්න හට ගන්න දේ නැති කරන්න වෙනම දොස්තරලා උනේ නැහැ. හට ගන්න දේ නැති කරන්න වෙන බේත් උනේ නැහැ. හට ගන්න දේ හට ගන්න දෙම නැති. ඒ නිසා අපේ ජීවිතේ වර්තන කිසිම ලෝය කෙනෙක් අපිට ඕනේ නැහැ. කිසිම දොස්තර කෙනෙක් අපිට ඕනේ නැහැ. කිසිම අනුශාසනා කරන කවුරක්වත් ඕනේ හට ගන්න දේ හට ගන්න දේ අයින් වුණාට. එහෙම වෙන්නේ නැහැ කියන තමයි මේ අපි සමාජයක් හදාන ශිෂ්ටාචාරයක් හදාන. ලෙඩ වුණොත් ඒකට දොස්තර කෙනෙක් ඕනේ. බබෙක් හම්බුනොත් ඒකට වෙනම ආයම්ම කෙනෙක් ඕනේ. නීතියක් ප්‍රශ්නයක් ආවොත් නීතිඥයෙක් ඕනේ නෑ. ඔය තේරම කරන්නේ මේ අපේ තියෙන මොඩකමෙන් ගරාගෙන කණ එක විතරයි. එක් එක්කත් ඕනේ. දැන් ඔය කැලේ ඉන්න සතුන්ට ඕවා වුණාට පස්සේ මොනවාක්වත් සතු වෙනවයි දොස්තරලා ඉන්නවා නීතිඥයෝ නම් දොස්තරලා තමයි සමාවෙන්නට මේ වෘත්තිය කරන අය සභාවේ ඉන්නවා නම් මම ඒගොල්ලත් එක තරහක් නෑ. නමුත් මේ හට ගන්න සුළු දේවල් ඒකෙන්ම නැති වෙන බව මෙච්චර ප්‍රකටව තියෙද්දී අපි කී දෙනෙක් ඒජන්තල හොයන ඉන්න ගන්න අපේ ජීවිතේ ඒ හොයන හිටිය කොච්චර කරත් අපි අම්මලා පච්චිලා තරම් සතුටින් ඉන්නවද බලන්න අපි උන්දලා කැමති ඕන දෙයකට දෙයකට මොන දෙන්නේ උන්දලා ඔය කාටවත් ඉන්ෂුරන්ස් ගෙවාගෙන හිටියේ නෑ හට ගන්න දෙයක් තියෙන නැති වෙන එක නැති වෙච්චා ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ඊතර ජීවිතේ ප්‍රශ්න තියෙන්නේ ඒක තේරුම් ගත්තේ නැති අයත් එක්ක ඉන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මෝඩෙක් වගේ ඉන්නේ ගයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ගෙදර අය පිස්සු කෙනෙකුට තමයි පිස්සු කෙනෙක් ගයි තියෙන්නේ ඉවරයි. අපිට වෙලා තියෙන අපි සුදු රෙදියන් ඉන්න හදනවා. උදේ පාන්දර අටසිල් ගන්න හදනවා. ඒකවල ගෙදර කට්ටිය දන්න උට හොඳට පිස්සු. ආරණ මැදයන් ගිල ඔලු නරක කරගන්න. ගෙදර ගියාට පස්සේ හිටපු දාලේට ඉන්න පුළුවන් නම් උට දීර්ඝාසයි. දැන් මේ අනිමිත් සමාජයක් මට ඇවිල්ලා තියෙන ඉන්නවා කිට්ටුවට කිව්වොත් තමයි ඉතින් ඒ ගන්න ආයෝ යෝ හොදන්න බැරි ඔළුවක් හදාගෙන ඉතියි. ඒක මොනව හම්බුණත් කවදාක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙ උත්තරේ බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුරජාණන්සේ දෙන කිසිම දෙයක් කවදාක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ උත්තරයක් විතරයි. අපිට ඒ වෙන සිල් ගත්තට පස්සේ අපි අනුන්ට ප්‍රශ්නයක් කරනවා. සමාධියක් ආපු ගමන් අපි කනුන්ට ප්‍රශ්නයක් කරගන්නවා. ප්‍රඥාවක් ආපු ගමන් ඉස්සර මේ කටුසගේ කරේ කතරම් නැන්දා වගේ ඉතින් හොල්ලන්න පටන් ගන්නවා. ඕ බලාපන් ඕ බලාපන් කියලා ඉතින් මිනිස්සු කෝචොක්කො උප්පණ්ඩණය කරනවා. වීඩියෝට ලක් කරනවා. මොනම හම්බුණත් ගාලල්ලා හිටපු තාලෙට පොඩි බෝඩියා වගේ ඉන්න මොකක්වත් දෙන්නේ. මොකක් උත්තරේ කතා පහ කළා හකන්නේ. කල්‍යාණ මිත්‍රෙක්වත් එහෙම කරන්න බෑ. යදන්න මේ ශිල්පේ මෙයා දන්නවා. එහෙම නැති වෙලා ඕක කරන්න කියලා තමයි යේසුස් වහන්සේ කුරුසයන කෑවේ. ඔය පිස්සු ගේන කියලා තමයි කෙනෙක් වෙඩි කෑවේ. ඔය පිස්සු කෙලින කියලා තමයි ගාන්ති වෙඩි කියන්නේ. ඔය බණ්ඩ වෙඩි කියන්නේ. පිස්සු වෙන්න හදන්නේ සමාජය හදන්න. සමාජයට කියන් පිස්සු නම් පිස්සෙක් වගේ හිටුවා. රෝමේට කියන රෝමේ හිටුවා. වගුලයි හිටිට කියන පුටු පුටු ගන්න බෑ ඇවිලිත් එක්ක. එළිලා හිටුවා. පුටු විල දැකයි කියලා. එන යන්න එපා. එනිසා මේ කිසිම දෙයක් අපි මේ භාවනා කරලා ලැබෙන දෙයක් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකට කියන්නේ සැකයක් විතරයි. ආනක අදා ප්‍රශ්න. ඇති කරන දෙයකට භාවනාව කියන්නේ. නමුත් මේ ඇතිවිච්ච දේ වෙන කෙනෙකුගේ දෙවන්නේගේ සහයෝගයක් නැතුව මට කරගන්න පුළුවන් නම් ඒකදී අපිට තේරෙනවා නම් අසහනේ ආතතිය අඩුයි කියලා කාටවත් නොදෙන්න ගෝ කරන්න. කාටවත් නොදෙන්න වර්ධනය කරන්න. කාටවත් නොදෙන්න භාවිත කරන්න. කාටවත් නොදෙන්න බෞලිකත කරන්න. දෙනුමක් පරාදයි. අපි මේ තේරවාදයේ තිබුණු ලස්සනම දේ තමයි සියලුම ගුණ වශං කරගෙන ජීවත් වෙන්න පුළුවන් උත්තරමෙන් වහන්සේලා අවුරුදු 2600ක් අපි ළඟ එනකන් ඇවිල්ලා තියෙනවා. අනිත් හැම එකේම අඳුර පෑම. අඳුර පෑම විතරමයි වගේ තියෙන්නේ. අඳුරේ විතරයි හීය නැහැ. මේකේ හීය තියෙනවා අඳුරේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අහපගෙනත් එක්ක දෝෂයක් මං කියනවා නෙවෙයි. මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ගෙදර ගියාට පස්සේ මේ අනිමිත්ත සමාධිය මට අඟක් ආවා වගේ පේන්න තියේ කියලා. නෑ. එන්නේ නෑ. කබරක් ආවට ගෙනියන් කළු පාට පච්චක් හිතුව වගේ පැත්ත මොකක්වත් දෙන්නේ ඒ නිසා නොඋනාසී කිසිම දෙයක් ලැබුණාසේ වැඩ කරන්න පුළුවන් නම් අනිමිත් සමාජයේ කිසිම වර්ධනයක කිසි බාධාවක් වෙන්නේ නැහැ ඒ මොකද මේක අලුතෙන් හම්බෙච්ච එකක් නෙවෙයි මේක තිබිච්ච දේ වැහුම් අරපේක විතරයි උනේ. ඒ නිසා මේක Taman අලුතක් වෙන්න බෑ. මොනම විදිහකින් වෙනසක් වෙන්න බෑ. වෙනසක් මොනම විදිහකින් උනේ නැත්තම් අනිමිත් සමාජ වර්ධනයේට ඒක නම් අපි කතා කරන්නේ බාධාවක් නෑ. ඒකේ අපි වැඩ කරන්නේ භාවනා නොකරන අයත් එක්ක, කතෝලික අයත් එක්ක, මුස්ලිම් අයත් එක්ක, එතන බාහන විරුද්ධ අයත් එක්ක ගුණම විදිහ බලපෑම් බලපෑම් වෙන්නේ අnder පාන්නේ කියෝ. අමා පාන්නේ කියෝ. ඉතින් මහා බුදුරජාණන් හැබැයි මෙහෙම අහිංසකකමට අපිට පොඩි අත්දැවීමක් දීලා තියෙනවා. බුදුන්සේ සඳහන් කළා තියෙනවා. යම් කිසි කෙනෙකුට ගම් කිචිත්තයක් පහළ වුණොත් යම් කිසි කෙනෙකුට සුවිශේෂී ඥානයක් පහළ වුණොත් ඒක හෙලි නොකර ඉන්න බෑ කියලා. අලක්කන්න බැරි චේතනා දෙකක් තියෙනවා. ගමනක් යන්න හිත આવොත් ට්‍රිප් පොසිටිව් කියලා තියෙනවා. ට්‍රිප් පොසිටිව් වුණොත් ආයෙත් කොහොම කරවත් ඒ ගමන යනකයි මොන විදිහකට අලක්කන්න බෑ. යන්නව ඕනේ. දෙක විශේෂ ඥානයක් පහළ වුණොත් එයා කරබන හිතුවොත් එයාගේ ක්‍රියාවෙන් හරි පෙන්වෙනවා. කතාවෙන් හරි පෙන්වෙනවා. හිතවිල්ලෙන් හරි පෙන්වෙන එක කියනවා සයිලන්ට් සර්මන් කියලා. ඒක හරීම ගෞරවණීයයි. ඒක සාසනයේ ලොකු ආඩම්බරයක්. ඒ වගේම තමයි භාෂාව දන්න උතුරට ව්‍යාකරණ දන්න උතුරට මේක ඇති වෙච්ච කෙනා මේක වසංගන හැසිරෙනකොට අනිත් ඔක්කොම දන්නවා. මෙයා ළඟ විශේෂයක් තියෙනවා කියන්නේ. ඒ යන්නේ වචනේ නෙවෙයි. ඒ යන්නේ මවාපෑමෙන් නෙවෙයි. නැත්නම් බුදුජානනාංශගේ තනි පුද්ගලයෙකුට මුළු ඉන්දියාවක් වෙනස් කරනවා කියන එක ඒ අවුරුදු 45 කාලයක් ඇතුළත කරන්න බෑ. උනාච කිසිසේත්ම කිව්වේ නෑ මම ගාන්ධාරවෙක් මම යක්ෂයෙක් මම නිම්මෙන් නෑ නේද මිනිස්සෙක්. ඔයගොල්ලෝ වගේම මිනිස්සෙක්. ඔයගොල්ලෝ වගේම දවසක දෙවිවරුන් වරතන. ඔයගොල්ලෝ වගේම මං කනවා. ඔයගොල්ලෝ වගේම නාන. ඔයගොල්ලෝ වගේම ශරීරය නත්තු කරනවා. කිව්ව මිසක් කිසි වෙලාවක විශේෂ කරේ නෑ. ඒ නිසා මේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න වී කරලකට කිරියෝ කිරිවතිනකොට ඔලුව පත් කරගන්නවා වගේ. පුළුවන් තරම් හිතමාන වෙන්නේ. උණ ගහක් උඩට යන්න යන්න පල්ලෙහාට වෙනවා දැල්ල. අන්නේ වගේ නිහතමානීව ඒක කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ්. ආයෙත් බලන්න මම මේක වෙන් කළා අඳුනගත්තා. වෙන් කළාගත්තේ අඳුනගත්තේ නැති කෙනෙකුට මගේ තැනට එන්න මම මොන විදියට හැසුනොත් හොඳද? දැන් මම දෙකම දන්නවනේ. අනිමිත්ත නැතු මේ හත. අට ගන්න දේ දිගට තියෙනවයි කියලා අදහස් නැතිුනේ. අනිමිත්ත තමයි කියන්නේ අට ගන්න දේ නැති. මේ දෙකම දන්න මම යම් ආකාරයකින් හැසිරුණොත් මගේ වර්ධනයක් වෙයි. බලාගෙන කෙනෙකුට මේ ජීවිතය ඇතුළතම අසහනෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කොනක් තියෙනවා. ආතතියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කොනක් තියෙන කියලා තමන්ගේ ක්‍රියාත්මක වෙන්නේ උකට මම අයින් කිව්වොත් විතරයි. ඒකට කියන්නේ your deeds are more louder than your words කිය. කියන වචන වලට වැඩිය ගොඩාක් ඇඟෙන්නේ තමන්ගේ ක්‍රියා. ඒක ඇත්තටම වාචික මානසික කායික ක්‍රියා තුනම වැටෙනවා. ඒ කියන්නේ American language එකේ good vibes. යාකෙන් නිකුත් වෙන හැම ভাইබ්‍රේෂන් එකක්ම සමාජයේ සහනශීලී සුවය ලැබෙන සුළු එකක්. ඒ නිසා මේක ගුණේ වසංගාගෙන ජීවත් වෙන්න හැබැයි තමන්න ගුරුවරයාට කතා කරනකොට දැන් භාවනා පිට හම්පිච්ච කතා කරනකොට අපි ඒගෙන හුවා බඩන හුවා පාන දාසින් නෙවෙයි මම පාන දාසින් නෙවෙයි මම නම් මෙන්න මෙහෙම කියනවා ඔයාලට කොහොමද කියලා අපි සාකච්ඡා කරලා කමන්නේ. අපි වල ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් බුදුජානක සම්බන්ධ කරලා තියෙනවා. තිරුණම් කරන ධර්ම සාකච්ඡාවක්. නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් නිකන් ඉන්නේ කියලා. ඒ නිසා මේක බරක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරලා ඊගා ප්‍රශ්නට යනවා. ප්‍රශ්නේ උපකරණමද අපි දීවරට යන්න කඩේ විදිහට යනවා නම් එතන කාය කාය ස්පර්ශය බලමින් ක්‍රියාවලිය යන්න පුළුවන් නම් එතන ඉතින් වෙන්නේ කොහෙන්ද මේ සතිය සතිය යන භාවනා කරන්නේ ඉතින් අපි අරණියකද ඉන්නේ සිල් අරගෙනද ඉන්නේ දවස් 8 වැඩ රිට්‍රීට් එකද මොකක්ද කරන්නේ ඒ මේ සාමි ගමන සක්මන කරගන්න යත යතාව කායෝ පණිතෝ තත තතන පජානති මේ කය යම්නම් ආකාරයට පිටන්නේ ඒ ඒ ආකාරයෙන් දැනගන්න මේ ළඟ ඉන්න කෙනාට කියන්න ඕනේ පොඩ්ඩක් ඈතින් එනවා සක්මන් භාවනාවක් කරන්නේ ඕනේ ඊමණ්ගේ හැප්පී හැප්පී ගියා තානේ සමා වෙන්න කියලා එනිකයි තියෙන්නේ මම ওই යුනිවර්සිටි කියන කාලේ අවුරුදු 8ක් විතර කරේ. මට ඉඳගෙන ඉන්න වෙලාවක් හම්බුනේ මම ටිකක් හරි කෙරුණා කියලා සක්මන් භාවනාවේ ඉඳලා වැඩවලයි. මෙලෝ යකෙත් දැන්නේ කොහෙන් අල්ලන්නේ? මිනිස්සු දැකපුවා සිගරට් එකක් බොනවා දැන් හොඳ මචං බෝ කියලා. ඌ ඉන්නකන් සිගරට් එක ඌ සිගරට් එක බටේ ඌ පිට කරා. ඕන කෙනෙක් පිස්සුවන් ගන්නවා මට ඕන ජවනිකා මොකද්ද මම ජවනිකාව නෑ ගොරක මම බඳගෙන එක කරන කන් නෙවෙයි. ඒකයි. ඒ කවුරක්වත් දන්නේ ජීවිතේ සාමාන්‍යයෙන් බજાર එකේ නිකන් කෙනෙක් විදිහට ඉන්නවා. ඒක දන්නේ නැත්නම් ඒකට බෙහෙත් නැහැ. ඒ ඒක දන්නේ නැතිකමින් ඇති කරගන්න එකක් ආවද බෙහෙතක් නැහැ. අද තියෙන භාවනා කරන අයගේ මේ හුවා බෑම. නාටක නැහැ මම අර කිව්වා වගේ ඇත්තට මේක වතක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක යෝගාවචර ළඟ ස්ථානචිත ප්‍රඥාව කියලා එකක් තියාගන්න ඕනේ. මේක අඟවන්නේ නැතුව ඉන්න. මම නැවතත් කියනවා මේ වගේ මධ්‍යස්ථානයක මේ වගේ කතා කරන්න කිසි දෝෂයක් නැහැ. ඒක අපි ඇත්තටම සුද්ධ වෙන්න එපා වෙන කොයි කිල්ල සුද්ධ වෙන්න. මොකද ගෙදර ගියාට පස්සේ කරන්න තියෙන්නේ අපි හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝගේ සහාය වෙන්නේ විභාවනා කෙරේ. අයි ගිහින් ඒගොල්ලන්ට බරක් වෙන්න හොඳ නැහැ. ඔය හරිලාල් මහත්තයා මේ නුවර ඉන්නවා. හොඳ ලෝයෙ කෙනෙක් ඔය BPS එකේ හරියට වැඩ කරනවා. වැඳලා ඉන්න අපි ඉස්කෝලේ වන්නකොට ටීචර් කෙනෙක් ඉසහකා. ඉතින් හරිලාල් මහත්තයා කරන්නේ පාන්දර දෙකට විතර ඇරලා එයා පැයක් දෙකක් භාවනා කරලා එතන හතරේ ඉඳලා හය වෙනකම්ම දරුණු ගෙවැට්ටික් කරලා ඔක්කොම කරලා එයා කාර් එකක් ගත්තා ගියා ඔෆිස් එකට හැන්ද වෙත් ආවා. ගෙදර වැටික් කරලා ඌ වැඩ කරනවා. ඉතින් දරුවෝ දෙන්නෙක් හිටියා පස්සේ ධම්මික හඳුරෝ හරි ලස්සනයි. ඒ ගෙදරට ගියාම මේ මහනුවර පේනවා. සතා වෙන්න මාලිගා. අරගෙන සුද්දකේ වංගල මට ගිහිල්ලා කතා කරා. උඹ කියන උඹ බිසි කියලා මෙන්න මේ මිනිහා දිහා බලන්න. නිසා උදේ නැගිටලා උදේ භාවනා කරලා ගෑණිගේ වැඩ ටිකක් කළා. දරුවෝ වැඩ ටිකක් කරලා රස්සාවට යනවා. ඇවිල්ලා භාවනා කරලා උදේ. මිනිහා ඉඳලා හිටලා නිල්ල බෑ. නිල්ලමත් ඉතින් කොටි මත හොඳම යාළුවා. දවස් තුන හතර මෙයා සන්තෝෂයෙන් ඉන්න ආවට පස්සේ මේකේ බාල පුතා ඇවිල්ලා මෙයා උකුලට කොට වෙන්න හදනවා. තාත්තගේ. ඉතින් මෙයාට තේරෙන්නේ නැතුව නිකන් අර දරේ නිකන් තල්පන ගතියක් තියෙන ඉතින් තාරෝ බලනලු මොන දිහා තාත්තගේ දිහා. ඒ ලොකුතා කියනලු මල්ලි උඹට තේරෙන්නේ නැත්නම් මල තාත්තා භාවනා මධ්‍යස්ථානයකට ලා උට පිස්සු උඹ පැත්තකට වැටෙන්නේ. ලෝකුත මෙන්න මෙච්චර විතර ඇති. අඩි 4ක් වෙච්ච යකි. උඹට උඹට තේරෙන්නේ නැද්ද මල්ලි? අයියා තාත්තා බාන මැද අතාරින්න බෑ. තාත්තලා දී තුම පොඩ්ඩක් පැත්තකට යන්න. ඒ මං යව හරිලා මහත්තයා ඉතින් කිව්වා තාමද මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් කොහොම හරි කොහොම හරි මේක තේරෙනවා කොහොම නකත් භාවනා මැදට ගිහලා එනකොට ගෙතල ඔක්කොම බලයිනේ. දැන් මූ පිස්සු. ඉතින් ඒකට තව ඉනි මම බඳිනවනේ මේ අර පොඩු එකක් අල්ලු කරගෙන ගියා. කරගෙන ඉන්න පුළුවන් නම් ඉතින් මොඩින් මාතත් අහනවා මොකද ගොඩින් බදලා නෑ අපි හැටලලා කියන තමයි ධර්ම සාකච්ඡා කරන්නේ ඉතින් මේවා අපි හුරුතලයට ගන්න අපි වෛද්‍යදා ජීවිතේ අපි අධ්‍යක්ීම් බාරපත් කරගෙන හුරුතලයකට ගන්නවා මේක වසංගන ජීවත් වෙන එක තමයි දුරතික ගමනකට තියෙන එකම අවඩායි බොම් කරන කතිය හෙලිය උනාම ගෙවන්න වෙයි වසංගාලන ගුණ වසංගාලන ජීවත් වෙන එක තමයි හරියම ආර මේ සමාජයේ හරියට ඇඟිලි ගන්න. ඒ මොකද අපි ඉස්සර අනුගේ ජීවිතවලට ඇඟිලි ගහලා තියෙනවා. මත්තර ඇඟිලි ගන්නවා. ගහන්නත් එපා. මුන්නම දෙයක්වත් කාටවත් කටින් ගිලිහෙන්න දෙන්න එපා. ඒක වහගෙන අනේක ඇදින ඕකෝකෝ ඔච්චර ඔය මම ඔය කියන්නේ හැදුවට ඕගොල්ලෝගේ දරුවෝ නැතුව ඇති මං කියන්නේ ඒකයි ඕගොල්ලෝ උතර මොඩ. කුඩු ගහන කොල්ලෙක් කියන කවදාවත් අම්මට තාත්තට කියනවද බලන්න. කුඩු ගහනවා කියලා. නෑ හැබැයි අම්මගේ පාළේ උස්සලා කුඩු ගන්න. අම්ම දන්නේ නෑ. මම දන්නේ මේ ගෙදර එකයි හොරගම් කරන්නේ කියලා. ඌ ඉන්නේ එහෙමයි. අඩු වයසේ බොන්න පටන් ගත්තොත් ඒක කියන්නේ නැහැ. ඕක කරන්න බැරිද? ඕගොල්ලෝට භාවනා කරන්න. අර පොණේක කරන්න පුළුවන්. ඒ සරල උපදේශයක් මන් දෙන්නේ මේ කරන්න බැරි බැරි එකක් නෙවෙයි. කුඩු ගහන එකක් බලන්න. ඔය ඕනේ කඩප්පු එකමක් කරන එකේ හිතට පස්සේ කවදාකවත් ඇඟෙන්න කියන්නේ නැහැ. ප්‍රශ්නයක් හදාගෙන ඉකට සමාන්තරව යන වාසියෙන් දේශනා මාලාවේ සඳහන් කරේ ආස්වාද ප්‍රසවාස දෙවීමක් ගැන. දැන් මට අහන්න දෙන ප්‍රශ්නේ මේ. දැන් අපි හිතමු කෙනෙක් ඒ වගේ සුපර් කෙනෙක්ට ආවොත් යාට එහාට කරගෙන යන්න ඒ කියන්නේ ප්‍රදේශයක් ඒ වගේ කොහොමද විශේෂ ප්‍රදේශයක් ගතිය තියෙනවද නැත්නම් කමටාල සුපිරීමක් කරන්න වෙනවද මේක බහුලීගත කරන්න. ඒ අපි හිතන්නේ භාවනා කරලා වාඩි වෙලා විනාඩි 10කින් 15කට අපිට යන්න පුළුවන් කියලා හුස්ම ගෙවෙන තැනකට අපි ඒක නම් කතා කරන්නේ. අනිද්දා තමයි විනාඩි 8කින් යන්නේ. අනිද්දා තමයි විනාඩි 6කින් යන්නේ. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා මේකට හිත මොබිලයිස් කර ගන්නවා. වෝම් අප් කරනවා. යනවා. ඊට පස්සේ ඉත වැඩි වේලාවක් ඉන්න බලන්න. ඒතර වැඩි වෙලා ගන්නවා ඒක සෙකන්ඩ් නේචර් එක වෙන්න ඕනේ. පැය 24න්. භාගයටත් වැඩි වෙලාවක් ඒකේ හිටියොත් එයා ඊට පස්සේ පාරක් වෙනවා. මේ දවසට විනාඩි 10ක් ඔතන ඉඳලා ඊයාගේ පහරාල වැඩක් නෑ. එයාට ඕන මිච්චටත් මේ අමාරු දුෂ්කර ජීවිතයක් ගත කරලා ඒකත් පෙන්නලා අපි ඒක බහුලීගත කරන්නේ නැත්නම් එයා මේ සුළුතරේ වෙනවා. සුළුතරේ වෙන්න තුනට දෙන්න ඕන පුළුවන් තරම් ටික ටික වැඩේ. වැඩෙන බාට වග බලන්න. වෙන ක්‍රම දෙකක් තියෙනවා. එතෙන් යන වෙලාව අඩු කරන්න ඕන ගියාට පස්සේ ඉන්න වෙලාව වැඩි කරන්න. වැඩි කරන්න වැඩි කරන්න යනවා තමයි තේරෙනවා. මේ ලෝකෙ මේ ඉඳගෙන නැත්නම් ඉස්කෙඩියක ඉඳගෙන කුබේ ජීවියෙක් වෙන්න හදනවා ගෙම්බෙක් වෙන්න හදනවා වරින් වර ගොඩ බිමට ගිහින් එනවා. දෙකම හොඳටම හුරු කරගන්නවා. ඇතුළට ආපුවාම මමෙන් හුස්ම ගන්නවා. පිටතට ගියාම පෙනහළ වලින් හුස්ම ගන්නවා. මේ දෙක හුරු කරගත්තට පස්සේ අර තේරෙනවා මේ උබේ ජීවියෙක් වීම ජීවන යාත්‍රාවට ලේසි. ඒ නිසා මේක වැඩි කරන්න හැබැයි මේක නෙමෙයි නිවන කියන්නේ. මේක පටලවා ගන්න. මේක ලැබීම ලොකු දෙයක් තමයි. හැබැයි ලොකු දෙයක් නෙවෙයි. මේක ලැබීම ලොකු දෙයක් තමයි. හැබැයි ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා මේක මහා ලොකෝට ගණන් ගත යුතුයක් නැහැ. ඒක අපි ඇයි එහෙම මේ පාච්චල් කරලා කතා කරන්නේ? හොඳට බඩගිනි මිනිහෙකුට හොඳට තුවන්වල සෑය විතර ලොකු වර්පිකානක් දෙන්න බෑ. පිඟාන ඇති වෙන කන්න බැරි තරමද පළවෙනි පිට කනකොට බලන්න ඌගේ ඕජාවේ නැටි මොනකොවත් නැටි පිටට රස විඳින හැටි දෙවෙනි පිටට නෑ නේක තුන්වෙනි පිටට නෑ නේක අන්තිමට භාගයක් නැතර කරලා පිඟානේ අතාරින ආසාවෙන් බාරගත්ත මිනිහ පිඟාන අතාරිනවනේ. ඉතින් අර පළවෙනි පිටේ තිබුණු රසාස්වාදයෙන් අන්තිම ගන්න පිටේ තිබුණට නැතිලා නේ. ඉතින් ඕක භාවනා කරලා නෙවෙයි වෙවිලදී. ඕනම දෙයක් දිගට ඇසුරු කරලා. නම් මුත්තටම තිබහය කොට. අර ඉස්සර තිබුණේ අශෝක වීදුරු කියන අර හොඳ වීදුරු උස වතුර එකක් දෙන්න බෑ. උපුතුම ආසාවෙන් අර පළවෙනි උගුර බොන්නේ අනේ ස්තුතියි. දෙක අනිමේ ටික තියන්න මට එපායි. ඇයි? අපි ළඟදී ඒකට මම ලොකු හොඳ රිසර්ච් එකක් කරලා තිබුණා ඒක අර The Blink කියන පොතේ ලං කරලා තියෙනවා. මේ Coca-Cola company තියේදී Pepsi company ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් එක කරාලු. කිව්වට අහන්න බෑ බීල බලන්න. එච්චර ඇඩ්වර්ටයිස් කෙරේ. පළවෙනි උගුර පුදුම වෙනසක් තියෙනවා Coca-Cola වලට වඩා Pepsi වල හරිම රසයි. ඉතින් අනිත් Pepsi company එක බිස්නස් කරගන්නේ නෑ ඒක පරණ company එක. කොකා මේ sorry කොකාකෝලා වන්න කම්පැනි පෙප්සි කම්පැනි අඬනවා. ඊට පස්සේ පෙප්සි කම්පැනිට CEO කෙනෙක් ගත්තලු එල්ල කියලා මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. අපේ කම්පැනි ඇත්තටම බඩු හොඳයි. ඒ වුණාට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කියනවා දීපු ගමන් ඕන කෙනෙක් පෙප්සි කොණ්ඩ යනවා කියලා. අර මනුස්සයා ටේස්ටි පැනල් එකක් දාලා කට්ටියට කතා කරලා කිව්වලු කෑන් එක ඉවර වෙනකන් පෙප්සි බීලා බලන්න. කෑනික ඉවරනකම් කොකාකෝලා බිලවන්න අන්තිම උගුරේ රස කියන්නේ මට කියනවා. කෑනිකේ අන්තිම උගුරේ රස. ඉන්ටෙස්ටි පැනල් වල තමයි තෝ ටී ටෙස්ටිං වලින් ස්පෙෂලිස්ට් අය ඉන්නවා ඒකට. ආ ගිහිල්ලා ටෙස්ට් කරලා. පළවෙනි උගුරේ විශාල වෙනසක් තියෙනවා. අන්තිම උගුරේ එනකොට කොකාකෝලා රස තියෙනවා, පෙප්සි රස නැහැ. මොකද පෙප්සි වල තියෙන සීනි ප්‍රයිවරි. සීනි අම්ප්‍රමාණයට ගත්ත ගමන් සීනි විසින් සීනි ප්‍රතික්ෂේප කරනවා. ඔක්කොම පොළොල් තියෙන සීනි අඩු ප්‍රමාණය. ඒ නිසා පළවෙනි උගුර රස නැහැ. අන්තිම උගුරට යනකොට රසයේ හානිය අඩුයි. ඩ්‍රොප් එක අඩුයි. ඒ මේ කොකාකෝලා එක ටෙස්ට් කරනු අන්තිම උගුරට බීල කලන්නේ. ආයි කොම්බේ කොකාකෝලා එක. ඊ බාහනා කරපගන්නේ භාවනා කරන්න ඕන ඕනම දෙයක් ඇසුරු කරලා බලන්න ඒක නොපෙනිය නොදෙනිය නොපාරන නොදකින්න උපදයි බෑදපු මිනිස්සු දන්නවනේ කතාව මං කියන්නේ ඔය වචන මම ඉතින් කී වෙනවමයි ඔය සාකච්ඡාවේ කිය මම වැදලා නැතුව මේක කතා කරන්නේ. දෙවිලේ දකින්න කුකුලায় කර්මලා මේ වේලේ පෙනී සකසේම සුදු වේදි අපි කරන්නේ ඒක අරමුණ මාර්ග කරනවා. මෙයාලි කරපු ගමන් කතා වෙනස් වෙන චිත්‍රපටයකට වෙන කතාවක් කියලා පුළුවන් නම් ඒකෙම ඉන්න. ඒ නැති වෙනවා කියන එක මහා ලොකු ආධ්‍යාත්මයක් නෑ. මේක ට්‍රේස් කරගත්තොත් එකකි. හුස්මෙන් ඇල්ලුවා නම් ආනපානට බලක් වෙයි. කොකා කොලා වලට බලක් වෙයි. පෙප්සි වලට බලක් වෙයි. එකක් කරගෙන යන්න කරන්න බෑ. අපි තියෙන්නේ රූපෙන් ශබ්දෙන් ගන්ධයෙන් රසයෙන් මාරු කරන රූපේ වර්ණ. හැඩතල මාරු කරනවා රසය මාරු කරනවා. ඉතින් නැත්තම්. සිලිලාගේ. ඉතින් හැමදාම නැත්තල් දෙපොකොම්. ඉවිලෝගේ ගියාම අලි කචල් හැමදාම පහටි ඉවරක් නැති. ඉතින් වැඩක් නැහැ නේද? ඔය ෂෝට් නිකන් ෂෝට් ලීව් එකට වගේ ගිහිල්ලා ආවට ප්‍රශ්න නැහැ දිවිලෝකෙ ගියාට පස්සේ මුන්නම දැක්ක රස විඳින දෙයක් නෑ මොකද නිතර දෙවේලෙම පංචතූරි නාදිත් එක තියෙන ඉතින් මල කරදරයක් ඕනේ මේකට ඉල්ලන දේ දෙන්න ඇති වෙන්න හොම්බින් ඕනේ මේක ඉල්ලන දේ දෙන්න හැබැයි උසට උඩින් යන්න දෙන්න කබක් නැහිනු මේ වුණතාවයේ සහ අරමුණ මාරු කිරීම නිසා මේක තියෙන නිසා ඒ ආනාපාන ගෙවෙනකම් බලනවා කියන එක අපි මෙතෙක් ප්‍රතික්ෂේප කරපු මිසක් ඒක භාවනාවේ උසස් ගුණයක් නෙවෙයි. එකම දෙයක ඩීලිමිට් කරලා ඒක ඩිස්ක්‍රීට් කරලා අඳුනගත්තා. යමක් දෙස දිගට බලන්න හිටියොත් එnde එnde එnde එnde පහ වෙනවා. ඒට අටවචාරින් වහන්සේ සඳහන් කරනවා ලෝකේ හැම දෙයකම මේක එහෙම උනාට සර්වඥාන්සේගේ රූපෙට ඒක වෙන්නේ නැහැ. අරුඥාන්සික රූපේ දිහා බලන්න එක එපා වෙන්නේ නැති. ඒ අපිට බෞද්ධයන්ට වෙන්නේ නැති. අනික් අයට එහෙම නැති වෙති. අපි දන්නේ නැහැ. සද්ධර්මයටත් වෙන්නේ නැහැ කියනවා. සද්ධර්ම කොච්චර හැදෑරුවත් ඒකේ පහ වෙන්නේ නැහැ. අනික් මෙපිට තියෙන කියන්නේ ඔය ඒ වගේ gambhir ධර්ම අර මෙපිට තියෙන දේවල් වලට අපි මෙච්චර රණ්ඩු කරන්නේ, ක්‍රෝධමාන කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ මොකද? ඒව එන්නේ දෙපා වෙනවා. ඒක දන්නේ නැතුව අපි එකතු කරනවා. ඉතින් ඊට පස්සේ මේ කලි අවුලකටපත් වෙනවා. ඊපස්සේ අනිත් සමාධිය කියන්නේ එතන සමාධිය වෙනවා සමාධියක් වෙන්නේ නැහැ මේකට බය වෙච්ච කෙනාට සැක කරපු කෙනාට කුකුස් කරපු කෙනා සමාධියක් වෙන්නේ මේක දන්න කාරණා තියෙනවා නිමිත තිබ්බත් සමාධිය තියෙනවා නැත්නම් සමාධිය නෝ සමාධිය කියන්නේ හැම හිතකම තියෙන එකක් ඔය වඩන්න වඩන්න ඕන එකක් නෙවෙයි ඒ මේ ලොකු සංජයනතක් කරලා කියනවා ඒ කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ නැති හිතක් නැහැ අපි ඒක අදහන්නේ නැහැ විශ්ව දේවල් ගැන කතා කරනකොට ඒකාග්‍රතාවය කොම් වෙනවා කොයි දේ විශ්වත් ඒකාග්‍රතාවය ගැන කතා කරන්නේ කිව්වොත් ඇවිස්සෙන දේවල් පැත්තකට කරන ඒකාග්‍රතාවය ලොකු විශ්ව. ඉතින් අරුණම අරුණයි කියලා අරුණ නැතුණයි කියලා ඉසත බඳගෙන අඬන්නේ නැතුව මේක තියෙනව නේද කියලා විලක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ට්‍රේස් කරලා වෙන් කරන එකයි මේක තියෙනවා. මේ මේ පස්සේ මේ ඕස්ට්‍රේලියාව විශේෂයෙන්ම චිරස බිද්ද බිද්ද බහරතරන් තියෙනවා. මොකද ඒක වෙන් කරන්න ගියොත් විදන් කරන ප්‍රමාණයට වැඩිය රත්තරන් හම්බ වෙන්නේ නැහැ. යම් වෙලාවක බින්දුව බින්ද පහට වැඩි රත්තරන් තියෙනවා නම් නිස්සාරණ ක්‍රමේ දන්නවනේ ඒක රත්තරන් රූපයක්. ඒකට ආදාය වියදම් කරලා රත්තරන් මේක කරපුවාම මානසික වැඩි රත්තරන් බිස්නස් එකක් කරන්න පුළුවන්. මහමුදේ අඩි 10 මීටර 16ක 16ක 16ක තරම් ගහන රත්තරන් කුට්ටියක් තියෙනවා දිය වෙලා. එකතු කරන්න බලවන්න නම් තියෙන කවුද එකතු කරන්නේ නැහැ. මොකද හින්දිනකම් කවුද ඔබ වාෂ්පීකරණය කරන්නේ? ඒ නිසා ඒව වෙන් කෙරුවොත් රත්තරන්. මේ මේ ආකාශයේ හැමතැනම තියෙනවා. අපි ගන්න පාද එළවලු වල පතෝල වල තමයි වැඩිම රත්තරන් තියෙන්නේ. කොච්චර පතෝල කන්න වේද කරාඹුවක් කන්න කරාඹුවක් කන්න තරම් කතාන ගන්න පතෝල කොච්චර කන්න වේද කියන්නේ. ඊට වැඩි ලේසි අපි ගාන ගිහලා ඇලි දෙලා වත්‍රා කැලලා කරාඹුවක් ගන්න එක. වෙන්කිරීමේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සත්‍ය කාදාවත් යට වෙන්නේ නැහැ. බුදු කෙනෙක් එළියට එන්න ඕනේ. අසත්‍යයෙන් සත්‍ය වෙන් කරලා නැත්නම් අපි එක්කෙනෙක් ගාව සත්‍ය නැත් එකක්. සත්‍යයට අභව්‍ය බවක්වත් ප්‍රතික්ෂේප කිරීමක්වත් නැහැ. අපි මේ සත්‍යයත් තරකත් එක්ක කලවම් කරලා තියෙන්නේ. මේ වැස්සිගෙන් තමයි ගොමක් වෙන්නේ, කිරිත් වෙන්නේ, මුත්‍රාත් වෙන්නේ. ඔක්කොම එක මුටියද මොකද? කිරි කලෙයි ගොම කඳුලයි. ඒ නිසා කිරි තෝන වෙලාවට ගොමකට ගන්න එපා. මුත්‍රාට ගන්න එපා. කිරි දෝල ඉවරලා කොක්කට ගන්න. අපි වෙලා තියෙන්නේ ආයෙක කලයට දාගන්න. ඊළඟට කිරිටක් ගාලා කැට ගහනවා ඒ කිරි වල කිසිම ගුණයක් නැහැ. ඒ නිසා අපිට තියෙන මේ බුදුරජාණන් අපදෙන්නේ පරිච්ඡේද ඥාන කියලා අපිට උගන්වන්නේ. නාම රූප පරිච්ඡේද ඥාන. පිළිසිඳ දැනගන්න එකයි. තියෙන දේ එක්ස්ට්‍රැක්ට් කරනවා කියන එකට කියන්නේ. අරක මේක වෙන් කරලා ගත්තට පස්සේ ඒක පියුරිටි එකට එනවා. ඒක ආයත තුගේට වැටුණු තායක කෙලසෙ. ඉතින් වෙන් කිරීමේ ක්‍රමය තමයි අපි මේ භාවනාවෙන් එකම අරමුණකට හිත නැවත නැවත යොදවලා කරන්නේ. එහෙම නැතුව භාවනා කරලා අලුතෙන් හම්බෙන දෙයක් නෑ. මේක අපි ළඟ තියෙන දේ අර කොණ්ඩේ ගැට ගහලා තියෙනකොට කොණ්ඩ මොහොතට දාන්න බෑ. ගැට ඇරලා දෙපැත්තට පීරලා හැදුවට පස්සේ කොණ්ඩ මොහොතට දාන්න. ආන්නේ වගේ මේ වෙන්කොට දැනගැනීමේ එකටයි අපි මේ ගෙවල් දොරෙන් අයින් වෙලා වස්තු භෝගින් අයින් වෙලා එක තැනකට හිත දාලා කරන්නේ. අපේ හිතයි අර භාවනා නොකරන එකයි හිතේ කිසිම වෙනසක් නැහැ. ඒකමයි අපි දන්නවා මේක ඕන වුණොත් පීරලා හරි ගැස ගන්න ගන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ඒගොල්ලොට ක්‍රමයේ කියලා දුන්නොත් ඒගොල්ලෝ කරතයි. කිසිම අඩුපාඩුවක් නැහැ. ආනාපානයේ දැන් ප්‍රසවාසයේ ප්‍රසවාසයේ මුලමෙද අත බලන කලින් හුස්ම ඇති වෙලා ගිය තන්දි ඇති වෙන ඇති වෙන නිමිත්ත ඇති වෙන ආනාපානයේ මුල බලන බැලි බැලි මෙදී ඇති වෙන නිවෙන ත්‍රිමල දුකක් තියෙනවද දැන් ඒක සමහර විට විතරව භාවනා කරනකොට මුලින්ම ආනාපානය සිදෙනවා නම් ඒකට මුලමඳක් බලන්න ඉතින් මොනවගේ දෙයක් හරිම හරිම මේ මේ සංනිවේදන සංකර භාවයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අහුවොත් නම් උත්තර දෙන්න පුළුවන් කිසි කෙනෙකුට මේ ප්‍රශ්නේ අහන්න බෑ. අත්දැකීම් නෑ. ඒ නිසා භාවනා කරන මේ වැඩමුළුවට ඇවිල්ලා අවංකව සීලක පිළිපදලා වැඩ ගන්න එක නට දෙවෙනි දවසේ තුන්වෙනි යනකොට ආනමනේ පටන් ගන්නවත් නෑ. පටන් ගන්නකොටම සංසිලියා කරන්නේ හයියෙන් හුස්ම ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කරන්නේ. මොකද බැලලල්වන් කියන්නේ. ස්වාමීන් වහන්සේ කරන්නේ. ආසල් ප්‍රසස් මෙනි කරපන් කියලා. ඉතින් අර උත් නැත් නතර වෙච්ච බබාට කතා කරනවා. බොයිදිද පොට්ටක් කතා කරන්නකෝ. බබා දොයිද කියන්නේ බබා දොයි. අම්මා කියනවා ආය කියනවා මට නෝනා කිව්වේ නැලවිලි කවි කියන්නේ. ඉතින් ඔයා දොයිය ගත්තම මම කාගෙන නැලවිලි ගන්නේ. බබා දොයි. මේ නැලවිලි කවියේ තියෙන දඟ කරන බබා මේ ඉරියව්වට ගන්න. දැන් ඉරියව්වට කියලා බබා දොයි. ආයෙම කිනු මට සල්ලි ගෙවන්නේ නෝනා. නැලවිලි කවදාට. ඒ නිසා ඔයා නැගිටින තැන. ආයෙම නෝනාට නැලවිලා වීත හැබැයි මම බනගිට්ටු. මේ ඉන්න ඔකවලදී අනිවාර්යෙන්ම වැඩේ කරන මට දන්නේ නැහැ ඒකට කියලා දෙන්න පුළුවන් නම් හොඳයි. ට්‍රේස් කරගන්න බෑ. එයා දන්නේ මේ වලිගේ දැල්ලලා තියෙන ඔළුව දැල්ලලා තියෙන කියලා. ඉතින් ඒක තමයි මම අර CD එක දීලා යන්නේ. ඒ CD එකේ කියනවා ඒකේ ආයසරයක් ඔයගොල්ලෝ අන්නවා. හැම පිම්බීමක් හැකිලිමක් මෙනේ කරන්නේ හර්ම පිම්බීමක හැකීම අගමුල මැදාක බලන්න කියලා ඇදගෙන යන මුලට. ඉතින් අර නැති වෙච්ච පිම්බි වැගිනීම ආයෙ පොම්බන්න පටන්. ආයෙ අහුලවන්න පටන් ගන්නවා. ඉතින් ගෙම්බගේ බඩ වගේ උඹනවා අහුලනවා. ඉතින් කොහේ හරි තියෙන සමාධියක් නැති වෙනවා, තියෙන සතියක් නැති වෙනවා. ඒක වෙන ඉතින් ඔබ වහන්සේ වෙන කිව්ව ඉතින් මෙනි කරන්නේ. ඉතින් මම කරන්නේ මෙනි කරන්නේ කියලා. ඉතින් ආයෙ ඒව අතර කන බින්දන් ගන්නවා. හැබැයි මේ නිදාගත්ත බුවට ඒක නැලවිලි කවි කියන්නේ කියන කිව්වම දැන් දැන් මම මේ මම මෙහෙම අහන්නම්. මහත්තයා හිතන්නේ තේරෙනවද මම මේ කියපක තේරෙනවයි කියලා හිතනවා. කියන්න බෑන තේරිච්ච හැටි මම ඒකේ බොරුව පෙන්න තේරුවා කියලා බොරුව කරන්නේ කියලා. අනේ මං අන්තිම වචන දෙක කිව්වේ නැත්තම් හොඳයි කියලා මට හිතෙනවා. මම මේක අපි අපි මේ මේක වාර්තා වෙන්න අරිමු. කොහොමද දන්නේ බබා නිදිද? එම්මත නැලවිල එක අපි කියන්න ඕනේද? ආයම දැනගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ඒකයි වචනේ. මම දැන් ආනාපානෙ මතු කරන්න මෙනී කරන්න ඕනද නැත්නම් දැන්නම සංසිඳිලා තියෙන්නේ එහෙම යන්න අරිනවා කියන දෙක නොදන්න කෙනෙකුට කොහොමද අපි හේතු ගන්න කොහොම කිව්වොත් හරියයි කියලා හිතනවා මගේ එක්ස්පීරියන්ස් එකේදී මම මුලදී ට්‍රීසල් මන් කරන මේ ආනාපානෙ මගේ දැනුණා මම උත්සාහ කළා මම නැත්නම් ඔසනේ කරන සමාධිය මම ඒක හරියට මේ සැරේ නිතරද අමාවසේගේ දේශනා නිසා මම අර අනාපානේ සංසිඳුණා මම අර බලන සම්පූර්ණ නැත්තොත් ඔබද ඒක දිගින් දිගට බලන්න බලන්න ඊළඟ පරයන්කදී තව මට ලේසි ලේසි වෙනවා ඉතින් මට කියනවා බලන්න මුලින් කිව්ව සැකේ තවම මේ ඉතින් තුන මම දැන් රකත් කළ යුතු දෙයක් නේද මට දැන් ඒක තසම අන්න අර ආනාපාන සම්පූර්ණ සංසිඳනවා ඔච්චර වෙහෙස දැනුණා ඔච්චර මේ නිරස වුණා ඒක දිහා බලන ඉන්න නිසා අපේ හිතේ දිනුන ගැටුම සම්බන්ධයි ඒ දිනුන ගැටුම ඒක මට බලයන්ට බලයක් තුනයි අනුග්‍රහයක් තුන බලයක් එකත් ඒක නිසා මට දැන් මුත්‍රික පිළිසි මට තහ වුණා අලින් කරපු දේ වැරදි කියන්නේ නැති ආස්වාසයක් කොහොමද ආස්වාස සම්පූර්ණ නවයක ආයේ විස්තර කරලා නැත්නම් කරන්න වැරදි කියන්නේ නැවතද මගේ හිතේ කලින් තිබුණ සැකේ තිබුණසන මේ ප්‍රශ්නේ විසඳන්න. මම මෙහෙම උත්තරයක් දුන්නා. දැන් තේරෙනවනේ මේ මේක Tamanට තේරුම් ගන්න අමාරු කියලා. දැන් මම ওই ඉන්ස්ට්‍රක්ෂන් සීඩ් එකක් තියෙනවනේ. පටන් ගන්නකොට අහලා දෙන්නේ. ඒකේ පරියන්කය ඉවර කරන්න ඉස්සෙල්ලා වාක්‍ය දෙකක් තියෙනවා. ඉඳ ගන්නකොටම හොඳට ඉරියව්වට හිත ගියා නම් ආනාපාන හොයන්න එපා. ඉරියව්ව තමයි මුල භාවනාවේ. මැදත් ඉරියව්ව, අගත් ඉරියව්ව. ඒකට යන්න බැරි නම් විතරයි ආනාපානෙ ගන්න වෙන්නේ. ආනාපානෙ පටන් ගන්නකොටම අල්ලන්නේ නැතුව ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන් නම්. ගොඩනෙක් ඒකට අන්දවන්ද වෙනවා මේක ටෙක්නිකල් නෑ. මේක සයන්ටිෆික් නෑ. නමුත් දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ඉඳගත්ත ගමන් තමයි ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් ඒකට ආනාපානෙ අර්ථ දව් ඕනේ නෑ. ගොඩ පෙරකදෝර කන්න ඕනේ නෑ. ඉන්න ඉරියව්වේ බලන්න හිටියා. ඉන්න ඉරියව්වේ ඉන්න බැරි නම් නැත්නම් ඉන්න ඉරියව්වේ අපහසුකමක් තියෙනවා නම් ඊට වඩා පොඩි එකකට දාන්න වෙන්නේ අපිට ඇත්තම මේක කරන්න බෑ මේක බැන්න මේකත් බෑ එතකොට තමයි අපිට ඒකාග්‍ර කිරීමක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා ඒ ඉන්ස්ට්‍රක්ෂන් CD කේ පරියන්ක විස්තරي අවසන් කරන්න ඉස්සලා කියනවා එනියම් කිය වෙනවා වගේ තමයි ඉඳගත්තු පස්සේ කොහොම සමතුලිතව සමබරව සහැල්ලුවට නිකන් ලිහිච්ච ස්වරූපේ කයට හිත දාන්න පුළුවන් නම් ආයෙ දමගන්න දිවි බැකිලිමට දඟලන්න එපා. ආනාපාන බලන්නත් එපා. නාසිකාග්‍රේ බලන්නත් එපා. මුලමැදාග බලන්නත් එපා. සීතල උණුම. මේක තමයි පටන් ගන්න දා. බුද්ධජාතේ නිශීදති පල්ලංකම් කියලානේ සතු වස සති සතු පස සති කියන්නේ. අර නිශීදති පල්ලංකම් කියන එක ගෑවෙන්නේ නැතුව යන්නනේ තොලේකට. නමුත් ඒතර වැදගත් gadolයක් වගේ මතක තියාගන්න. ඒ කයට හිත දාගන්න පුළුවන් නම් අපි නිවනේ ඉන්නේ කියලා හිතගන්න. කයට හිත දාන්න තු අනුගේ කයකට හෝ අතන මෙතන හෝ හෙට හෝ ඊයට හිටියනම් ඉතින් අපායයි. කක්ක. යම් ප්‍රතිනා පායතින හිත බුලුවන් තරම් මේකට ගන්න එකනේ. ඒක ඉතින් ඊටාම සියුම් දෙයට ගන්න හදනවා කියලා කියන්නේ ඒක self torturing. ඒක අත්කිලමතාන් යෝගයක්. ඉතින් අත්කිලමතාන් යෝගයට බර එහෙම නැත්නම් මේ sadistic masochistic mentality තියෙන එක නම් ආනාපානෙ දැකලා ඒකේ මුළු අංගත් මැද දැකලා හැපෙන තැන බලලා ඔක්කොම දකින්නකම් කවදාකවත් තමන සමාව දෙන්නේ ඊට පස්සේ පිට ගිය ගමන් ඉසాత බඳගෙන ආනවා අයියෝ මිච්චනමාය වරගතාන බානි දෙදකින් මේ සත්‍ය තමයි මේක ගාව කමරන්න ඕන කණ්ඩ ඕන කියලා ආය අනබන්න ගන්න එන් දික්කටම රණ්ඩු ඒ වාහනේ වාඩි නම් අනිත් සංසෝධිත සිටි විදේ උස්ම අලන්නේ උස්පදන්නේ මලියම පැත්තේ කියනකම් අනිම කාම දැන් සිතිවිලි නැහැ අනිම කාමස්ත ඒව දුෂ්ම බලන්නේ නුරුපදයි එතකොට මම දැනගැනීම සඳහා ඒකට තමන්ගේ හිත දැනට පවතිනවායි කියලා හිතන්නේ මොන අටකුණියද? මොකුත් නැහැ සාමාන්‍ය දෙයක් නැතුව ඇති දෙයක් ඒ වෙලාවේ මතක් වෙන්නේ නැද්ද? මෙන්න මෙතනයි මගේ හිත රැඳිලා තියෙන්නේ. මෙන්න මෙතනයි මේ පාද පාදම ලැබලා තියෙන්නේ ප්‍රතිෂ්ඨාව ලැබලා තියෙන්නේ කියලා. නෑ නැති දේවල් නෙවෙයි මම කියන්නේ ඇති දේවල් ගැන මම. එනි මෙතනයි මගේ හිත තියෙන්නේ. දැනෙන්නේ නැතිව ගැන මම මම ප්‍රශ්න කරන්නේ නැහැ උසාවියේ. මට ගහන්නේ මේ හිත දැන් මොකක් ඇසුරු කරගෙනද පවතින්නේ කියලා. ආයෙත් නැහැ කියනවා නේද? ආයෙත්. ඒක උසාලේ කොයි උසා නෑ නෑ කියන වචනේ පාවිච්චි කරන තරම මේ තානම් මෙතනේ පාවිච්චි කරනවා. මෙන්න මෙතෙන් තමයි කියන්නේ කය බලපං. බුදුජන් කියන්නේ කය කය බලන්න කිසි පැකිලෙන්න එපා. මේ කය හිටලා තියෙන්නේ. යත යතව කායෝ පණීති ඕති තත තනම් පජන්න. ඉතිකට ඉඳකට මෙහෙමම ඉන්න ඕනේද? ඇවිදිනකොට කයත් ඕකමයි. ඉතකට ඉන්නකොටත් ඕකයි. නිදාගෙන ඉන්නවා ඊට පස්සේ භාවනා කරනවා කියන්නේ අර ගත්ත එක හැමතැනම යොදවලා බලන එක. ඉතින් ඒ නිසා ගොඩ දෙනකොට නිකන් කය අරමුණු කරන්න කියන එක නිකන් මදි ගතියක් තියෙන එක සයන්ටිෆික් නෑ ඒක ටෙක්නිකල් නෑ ඉතින් හැබැයි ඒ සහල් වුණත් එතන එතන තියෙන්නේ මම දැන් මෙතන කියලා ගන්න මම එක් ඉන්නවා එතන මම කියන්නේ මේ මේ මේ රාම ඇතුලේ ඉන්න එක මම ඒක බොරු ඔප්පකට පස්සේ මේ ගෙට කොට වෙනකොට ගේ උළුවස්ස තමයි අපි ඇතුළ පිට ඉළුවස්ස පාදම තමයි එලිපත්ත තමයි තීන්දුව ගන්න ඇතුළ පිට ඒ ඒ තීන්දුව කරන එක පිළිබඳ යෝගාචරයට තියෙන්න ඕනේ හැඟීමක්. ඒ හැඟීම කයර දානවා කියන එක තමයි මම දැන් මේ 70 වෙනි 80 වෙනි රිට්‍රීට් එකකින් පස්සේ මම ආවේ Nissan වලින් 112 වෙනි රිට්‍රීට් එක කරලා. ඊට පස්සේ නිතරම දැන් මේ කතා කළදී කමටහන් සුද්ධ කරනකොට මේ කය එම්ෆසයිස් කරන එක මාතුලින් කියවෙන්න පටන් ගත්තා දිගටම. ඒකට ආනාපාන තියෙන තැන හෝ පිම්බීම හැකිලිම තියෙන තැන සක්මන් කරනකොට මට උඟක් කියවෙන්නේ අනායාසයෙන් යන්න දෙන්න. ඉති උඟවල දෙනෙක් උඩ බිම් බලනවා. ඒකට ඇයි ස්වාමීන් වහන්සේ වම දකුණ බලන්න එපාද? ඇයි ස්වාමීන් සීමි යමින් තැන් කරන්න එපාද? මුද අපි හරිය ආසයි වගේ ෆෝමියුලා එකට ටෙක්නිකල් වෙන්න හොඳයි. නමුත් ඒ ටෙක්නිකල් එකේ කෘත්‍ය සම්පාදනය වෙලා තියෙනවා නම් ෆෝමියුලා එක අතර පොහොසොලේ. ඒ සමීකරණය අතර අපිට සමීකරණය අතරින් සල්මසේ කායට ගන්න. ආවට දැන් එක පාටම කයින් හිතේ නැසල් දැන් සිතුවිලි ටිකක් එනවා. යනවා ආවෙස්මතේ යනවා. එතකොට કોઈ අවස්ථාව වෙනකන් ඒක ගෙනියන්න ඕනද? ඒ කියන්නේ ආනාපානය උපකාරයක් කරගන්න උවමනාවක් නැද්ද? ඒ කියන්නේ නැති වෙන්නේ තියෙනවා. නැති වෙන්නේ තියෙනවා. ඒක ලොකු ලොස් එකක් නෙමෙයි. ඒක මිස් එකක් නෙමෙයි. තමයි මේ කියන්නේ මම මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙන්න ඕනේ. එතකොට නිවන්. මේ මගෙන් තොර සල්ලි උලයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මේ කීර්ති නාමයේ ගෙදර ගෑණිගේ, ගෙදර මීයාගේ, දරුවන්ගේ, අම්මගේට. ඉතින් කඹරම ඉතින් දහසයි. මට මම බෙස්ට් ෆ්‍රෙන්ඩ් වුණාට පස්සේ මට ගෑණියක් ගන්න බුදක වෙනම කතාවක්. දරුවෝ ඉන්න පුළුවන් අම්මතයි. මේක අම්මත කළා ගියාට පස්සේ ඌ Tamanට කරදර කරගන්නවා අරකට උලුවට දාගන්නවා ඉතින් ඊට පස්සේ දෙවැත්තේ පස්සු කරා වගේ මේ කරක් හදන්නේ මොන ඉරියව්වේ හිටියත් පූසෝ ඉන්න හැටි දකලා තියෙනවා පූසගේ ඉරියව්ව කුසෙත් තියා බලන්න භාවනා කරලා. පුදුමාකාර විදිහට පූසික් රජුගේ සිංහාසනයට නැග්ගා. රජුර එලවන්නේ බල්ලෙක් නැගෝ පයින් ගහලා එලවන්නේ. දෙත් බල්ලා යන්න මේක සිංහාසනයටත් එනතෝ කියලා. ඌසට මොකුත් කියන්නේ නැහැ කියනවා. පුදු බලනකොට ටෙන්ෂන් එක පයි. ඕන කෙනෙකුට අතතිය තියෙන පූසික් තියා බලන්න. මීය කල්ලන්න ගියත් ඌ සින්ක්‍රොනයිස් වෙන හැටි බලන්න. එම්බෙන්න මාළු ටෙන්ෂන් තියා බලන්න. අපිට කවදාකවත් බෑනේ වැඩේ කරන්න. ඒ මොකද රංගපෑම නිසා. යම් වෙලාවක රංගපෑම රංගපාන බව දැනගත්තා. අනපන අනපන දැනගත්තා වගේ. පුදුම ජොලියක් පුදුම සත් පුදුම සුන්දරත්වයක් තියෙන නිසා මේ කය ඒකට ලස්සනට බුදුජානනාංශයෙන් පෙන්නනවා මේ පුට්ටබාද සූත්‍රයේ මේක තමක් දානවා ඕලාරික අත්පටිලාභය කියලා. මේ ගොරෝසුවට තියෙන අත්පටිලාභ ඉතින් අපි මේ කුඩු පංචස්කන්ධ නැද්ද කියන ප්‍රධාන අනිච්චන් දුක්ඛං නැත්තම් කේසා ලෝභණ කාදත් අකියාගෙන ඉන්නේ. ඉතින් මේක දිහා බලන්න බෑ. මේක පටිලාභයක්. පෙර කල පිනක මේක මේ කාමයට යොදවන්න නෙමෙයි මේ. ඒක නෙවෙයි. මේ හිත නන්නතර වෙන්න දෙනස නතර කරන්න ඇන්කර් එක. බෙන්ච්මාර්ක් එක. රෙෆරන්ස් පොයින්ට් එක. නිමිත්ත. ගුරු දෙනෙක් කැමතිද? හුඟ දෙනෙක් මේ ගුරුකුල වාදා දාන තියෙනවා ආනාපාන කරන කට්ටිය එක જાතිය පිම්බීම ඇගිලිම කරන්නේ දෙගොල්ල ගහනවා. ඊට වේදනාන වසනා කරන කට්ටිය දෙන්නටම යුද්ධ ප්‍රකාශ කරනවා. චිත්තාන වසනා කරන කට්ටිය වෙන තෝපි මැට්ටෝ අපි තමයි ලෝකෝ කියලා. කොහෙන් ගියාද? මුලත් ආනපානකය, මැදත් කය, අගත් කය කිව්වහම බහන කියලා විශාල ටෙක්නිකල් ව්‍යාපාරයක් නෑ. හැබැයි ඒක ඒකට ගන්න හුරු කරන්න අපි ඉතින් ගෙදරින් දොරින් අයින් වෙලා රැට නොකා සුදු වැඩගෙන ඉතින් පටන් ගන්න වෙලාවේ පොඩි දෙන්න ඕනේ යාට මේ හඳුනා ගැනීමට ෆැමිලියරයිසේෂන් වලට පොඩි වෙලාවක් ඊට පස්සේ ගෙදර හිටියත් එකයි කොයි ඉරියව්වෙ හිටියත් එකයි ඒක හොරදෙනෙ කියනකට කැමති නැහැ ඔබදෙනෙ කියන නෑ මේක ලොකු ට්‍රැඩිෂන් එකක් තියෙනවා මේක ලොකු බරක් තියෙනවා කියලා හඳන්න ඒ මේ සැදී බලන්නේ පඬිසමන්ස කිව්වා මේ ඇත්තට මෙහෙම කරන්නේ නැතුව මේ පිම්බීම හැකිලිම අඳුරලා තියලා මුල් මැදක බලන්න කියලා යෝගාවචර කරන්න බැරි බරක් ඔළුවට දාන්න කියලා පුළුවන්කමකට නෙවෙයි කරන්නේ යෝගාචර කුටු කරගන්නේ. කීකරු කරගන්න කරනවා. අන්තිමට භාවනා කරලා ගියාට පස්සේ භාවනා පටන් ගන්න ඔය තඩමන පිම්බීම හැකිලිම නතර වෙච්ච දවසේ. අහක්වන පටන් අරගන්නේ ප්‍රයත්නේ නතර වෙච්ච දවසේ අනායාසයෙන් යන්නේ. ඒක පුදුමමාර වෙන කොමියුනිකේට් කරන අපි ටෙක්නිකල් දාන්න දාන්න තව තව අනාගන්න එක. මම හිතන්නේ කර්ම දෝෂය. එනසම් දෝෂය පොඩි හැටි කරගෙන ඉන්න කියලා දැන් වර්ධ තියෙවිද ඒ වෙලාවෙ උඩ කර්මයක් කිල්ලයක් නැති වෙනවා සම්මත. දැන් අපි දෙනවා කය කිනක ඇදලා දෙනවා යාට. කය. මම ඉන්නේ ඉරියව්ව. ඉරියව්වත බහනා කියලා බොහොම ලස්සනට තව ඒක ලස්සනට තියෙනවා. ලස්සනට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ওই තේරවාදයේ තියෙන මධ්‍යමනිකායයි දීඝනිකායේ සතිපට්ඨාන සඳහන් වෙනවනේ. ඊට පස්සේ සතිපට්ඨානේ කායන ප්‍රශ්න 14 ආකාරය සඳහන් වෙනවනේ. ආනාපාන ධාතු සංස්කාර ඉරියාපත සම්පජන්‍ය කියලා. සංස්කෘත පොතේ මජ්ක්‍ධිමාගම දීඝාගමල පටන් ගන්න ඉරියව් වෙනවා. මේ අනාලේ හම්දෝ කරලා රිසර්ච් එක. සංස්කෘත පදන මේ කියන්නේ මහායාන පදනමයි මේකයි. දෙක බලනකොට කියනවා 14 මහරි. ඕඩර් එක තියෙනකොට පොරෝසු මේක ඉන්න පටන් ගන්න. ඉරියව්වෙන් පටන් අරගෙන ඉරියව්වේ සක්මන හිටගෙන ඉඳගෙන නිදාගෙන කියලා ගෙනල්ලා ඊට පස්සේ දුආනපාණිය හඳුනගන්න. අපේ එකේ මොකකින් හරි දැනකදී ආනපාණය පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ තමයි ඉරියව් පෙන්නන්නේ. ඒ නිසා ගොරෝසු තැනින් පටන් ගන්න බහිනක ගියාම යෝගාවචර බැස ගන්න ලේසියි. හැබැයි මට පේනවා සීනියර් යෝගාවචරෙන් පුළුවන් වුණාට අලුත් එක්කම හැම වෙලාවෙම ටෙක්නිකල් ගයිඩන්ස් ඉල්ලනවා. මේක මේක නිකන් සමහර ලොකු කතාවක් කතන්දරයක් හදන්න හදනවා. එනේ වෙලාවේ අපි දල වශයෙන් හිතර කියන ඔබ ඔබි නටපන් පිටු කියලා තමයි පුළුවන් තරම් මේක ඇතුලේ හිටපන්. මෙන්න මේ වැට ඇතුලේ හිටපන්. ඊනාට කුකුළු ඇති කරන්නේ intensive, semi intensive and extensive කියලා. ඉන්ටෙන්සිව් කියන්නේ බැටරි සිස්ටම් එකට අඩිය අඩිය කොටුවක් අතර ජීවිතේම ගත කරනවා. extensive කියලා කියන්නේ ඔය කකා ඇවිදිනවා. semi intensive කියන්නේ කූඩුව තියෙනවා. කකා ඇවිදින්න වෙනම කොටුවක් තියෙනවා. ඒ කොටුව දවසින් දවස මාරු කරනවා. ඒක එළියටත් යන්න පුළුවන්, ඇතුළටත් එන්න පුළුවන්. හැබැයි එළියට ගියාට යන්නේ සීමාවක් ඇතුළේ. අන්නේ වගේ අපි අර නන්නත්තර වෙච්ච හිත. කියනකො කොහෙ ගියත් කමන්නේ මේ ගේ ඇතුලේ ඕන තැනක හිටපන්. බලකන්න ඕනේ. ඔය හැමදාම ආව ප්‍රශ්නේ මම කියන්නේ කවදාකවත් සිතිවිලි බලකන්න. ඉතිවිලි බලකන්න එකම ක්‍රමයේ තියෙන මැරෙන්න ඕනේ. සම්පූර්ණයි. ඥානයේ සමාධිතාව පාටි වෙලා ඉස්තිරියෙන් පුළුවන්. හිතවිලි තියෙනවා. ගන්න කවුද ගණන් ගන්නේ? දැන් ওই ප්‍රශ්නේ කොට මම ගණන් ගන්නද? නැත්නම් මට මේ කරන්න බෑ. ප්‍රශ්න අනික නහනවා. ඔව් නෑ. පිට හිතවිලි වලින් කිසි ප්‍රශ්නයක් නෑ. යාට කියන්නේ ඕන වෙලාවක ගේට වරෙන් ඕන වෙලාවකට ග්‍රීන් ටී එකක් දීපුවා ඕන නැත්තලයක්. මට මොකෝ. ඒක ඇලෙන්නේ නැහැ. ගැටෙන්නත් එපා. දැන් මොකද තියෙන ඇලෙන එක නෙමෙයි ගැටුම. දෙකම එකයි. ඔය එකක්වත් ජීවිතේට අනවශ්‍ය දේවල් නෙමෙයි. ඔක්කොම ජීවිතේ ඕනේ දේවල්. අපිට තියෙන්නේ සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන්. මේක විතරයි අපි ඩීල් කරන්නේ. අනිත් ඒවා සෙකන්ඩරි. ඒවා විසිකරන්නේ නැහැ. මම ප්‍රයොරිටි දීලා තියෙන්නේ මෙතන තියෙන ප්‍රයොරිටි සිලෙක්ෂන්. මම දීලා තියෙන්නේ මේක. මගේ පය. මරණ සීලක කයද? කයද ඉස්තතියක් කියන රාමුවක් ඇදලා දෙන්න. කෙනෙක් කියන්නේ මෙන්න මේක තමයි මම දැනට ගන්න මගේ බෙන්ච්මාර්ක් එක. සර්වේ එක කරනකොට අපි හැමදාම theory light එක කියලා කියන්නේ හැමදාම එක point එකේ. එතකොට reinforce කරන්න පුළුවන් මේ data day by day එක එක දස ගත්තොත් orientation එක මාරු වෙනවා. ඒ නිසා අපිට benchmark එකක් ඕනේ. reference point එකක් ඕනේ. නිමිත්තක් ඕනේ. අනිමිත් ගුණ විදියට යන්න ඉස්සෙල්ලා මම මේ කතා කරන්නේ. ඇඟ ඇඟෙන් යන්නත් පුළුවන් මෙතෙන්ට, කයෙන් ආනපන යන්නත් පුළුවන්. මේ පිම්බි මෑකිට මේ යන්න පුළුවන්. එතන ගියාට පස්සේ එයා දන්න මොකද්ද කරන්න අපි ඒකට මගේ සම්බන්ධතාවය මගේ මෙහෙවීම නැති වෙලා. නිමිත්තක් තියෙනවනම් මම ඉන්නවනේ. නිමිත්ත නැති වෙනවනම් මම යන්නේ. අපිට තියෙන්නේ ඒකට මොකද්ද හම් වෙන්නේ කියලා දෙන කැම බාධ දෙන ගන්න එකයි තියෙන්නේ. ඒක දැක්කම ඉහළ බලන්නේ තියෙන දේ නැති වෙනකම් බලනවා කියන එක මිසක නේ මොකද්ද බලන්න කියන්න බෑ. තියෙන දේ සාපේක්ෂව නැති දේ බලන්න. හරිම ප්‍රශ්නයක් මේ හිතවිලි කියන එක මට තේරෙන්නේ. ওই වෙලාවෙත් එයත් එක්කම තමයි මේ ප්‍රශ්නේ. මේ තාම ඇවිල්ලා නැතුව ඇති ඒකයි ප්‍රශ්නේ ඔය. ආවන මොකද වෙන්නේ නැහැ. ඒ ගෙවිලා යනවා. ග්ලෑන්ඩ්ස් දෙනවා. ඊට පස්සේ ඊට පස්සෙක් නෑ ඊට පස්සේ නෑ එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉන්නේ හැට නෑ. මෙතන ඉන්න. මෙතන ඉන්න පුළුවන්. මෙතන ඉක්විබිරියම් එකක් තියෙනවා. මෙතන සමතුලිතතාවයක් තියෙනවා. ඉන්න පුළුවන්. බුදුදහමසේ සඳහන් කරලා තියෙනවා. මේ ලෝකයේ දුකක් කියලා එකක් පනවනවනම් දුකක් නැති එකක් තියෙනවා. නිමිත්තක් කියලා එකක් පනවනවනම් නිමිත්ත නැති එකක් තියෙනවා. නිමිත්ත නැත්තම් නිමිත්තක් තියෙනවා. එසන් නිමිත්ත දිග දුවන හිත ගෙවෙනකම් බලනවා. මොකද වෙන්නේ කියලා බලනවා. නමක් දාන්නත් එපා නිමිත්ත කියලා. මොකද්ද වෙන්නේ කියලා බලන්න. එතකොට ඒකට පුරුදු වෙනවා. ඒක නෙවෙයි අදාළතාවය අපිට. ඇවිල්ලා යන කවුරක්වත් ප්‍රශ්නයක් නෑ. ඒකට මයි ළඟ ඉන්න එක අනිවිත සමාජය ලැබෙන්නේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ওই තාම ওই මේකට අද්දකලා මැදිකම තියෙන. එකයි තියෙන්නේ තියෙන්නේ යමක් තියෙනවනේ ඉවර වෙනකම් බලන්න යන්න. ඔක්කොම අල්ලන්න යන්න එපා. මොකක්ද බෙන්ච්මාර්ක් එකක් ගන්න ඉවරනකම් බලන්න. ඒක ක්ෂය වෙනකම් බලන්න. එතකොට මොකද වෙන්නේ බලනවා මිසක් මොකද විය යුත්තේ කියලා හිතන්න යන්න එපා. ඒක කවදාකවත් හිතන්න යන්න බෑ. දැන් අපි යනවා ඊගා ප්‍රශ්න. ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය. නින්දේදී සියලුම සලායතන අක්‍රීය වන බැවින් මනෝ විඥාණයද වැඩ කරන්නේ නැතයි තේරුම්ගෙන සිටිමි. නමුත් භවාංග සිත මෙහිදී වැඩ කරන්නේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි. දෙවනි තස්පයි ඒකදී භවංගිත කියන එක ඩිෆයින් කරොත් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. භවංගිත කියන එක බුදුජානනාංශ කියප එක නෙවෙයි. ඒ නිසා කාටද මේ ප්‍රශ්න අහන්නේ කරනකොට භවංගිත කියලා තමන් ඩිෆයින් කරන්නේ කොහොමද කියලා කියන්නේ. ඉස්සෙල්ලා ටික හරි කියලා නෙවෙයි මම කියන්නේ. අද අපි දන්නේ නැති මාතෘ දන්නේ නැති භාෂාවක් දන්නේ නැති මාතෘකාවක් විදිහට ගත්ත ගමන් අපිට දැන් රිසර්ච් පේපර් එක ඩිෆයින් කරගන්න. ඩිෆයින් කරන්න තෝ ගන්න එපා ගත්ත ගමන්. මේ මුළු සාකච්ඡා වැඩමුළුවේ කොහොමද භවංගිත කතා කරෙන්නේ නැහැ. ඒක නොදැන කරන්න බෑ කියලා පොතකත් නැහැ. නිසා මේකක් දානවනම් ඩිෆයින් කරන්න නැත්නම් වැඩක් නැහැ සාකච්ඡා කරන්න. ප්‍රශ්නය සක්මන් භාවනාවේදී ඇතිවුණු ප්‍රගතිය වහන්සේට වාර්තා කිරීමට කැමැත්තෙමි. පෙර රාත්‍රියේ ධර්මදේශනාවට පෙර කළ හැම සක්මන් භාවනාවකදීම වාගේ මූලස්ථ අරමුණට නැවත නැවත පැමිණීම කරදරයක් හා අසහනයක් විය. ඇසහා හිත පිටත අරමුණු කෙරේ ඇදී යාම ස්වභාවයෙන්ම නැවත නැවත සිදුවේ. ධර්මදේශනාවෙන් පසු කළ සක්මන් භාවනාවන් ඊටා පහසුයි. හිතට බරක් හෝ කරදරයක් නොවේ. භාවනාවේදී මාහට නැවත නැවතත් පැමිණීමට ෂේම භූමියක් වන මූලස් කර්මස්ථානයක් ඇති බව වැටහීම මෙයට හේතු විය. පෙර නො වූ ශාන්ත සැහැල්ලු හික්මුණු බවක් සිතට දැනිනි. රූපය යන සංඥාව බොහෝ දුරට තුනී වේ. අහසේ පවත්නා වැනි හැඟීමක් එම කාලය තුල පැවතින. මින්පසු බියක් නැතුව සක්මන් භාවනාව කළ හැකියයි යන විශ්වාසය මට ඇති විණ. එසේම ආනාපානයේද බහුලීකරණය කළ යුතු බව මම දැන් දනිමි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් විමසමි. මේ ආනාපානය බහුලීකරණ කියන රචනට අදාළ නැහැ. මේ සක්මන් ගැන කතා කරන්නේ. ඇයි මේ වාක්‍ය මේ රචනට දැම්මේ කියලා මට දැනගන්න ඕනේ. මේ කොහේවත් කරන්නේ නැති ආනාපානයක් දැන් බහුලීකරණය කිරීමක් අදාළ නැතුව දාගෙන තියෙනවා. එතකොට මට මගේ ට්‍රැක් එක කැරෙනවා. නිසා මම ඔක කැඳවනවා මේ චෝදනා කාර්යය විත්ති කූඩුවට කැඳවනවා. චෝදනා කාර්යය විත්ති කූඩුවට කැඳවනවා. දැන් දැන් යාට විරුද්ධ චෝදනා කරනවා. ඒ නැත්තම් නඩු ඉසි කරනවා. මහායේ ප්‍රශ්න විසඳන්න. ඔයා උන්නේ නේද? ඒවා විත්ති කූඩුවට දැන් මොකද මේ ආනාපාන කතාවක් දැම්මේ ඉතල මොකද මේ බවංග කතාවක් දැම්මේ මේක ඔයවත් නැති වෙනවා. ඉතින් මම සමහර ලෝකෙින් මානසික කියලා තියෙනවා. ඒ කියන්නේ හරියට අවබෝධයක් නැහැ. ඒකත් කියන කියන්නේ මේ දෙක අතර මැද නිදාගත්ත මිනිහවද ඇහැරෙන්නේ මැද මොකද්ද තියෙන්නේ ඒක දෙකේ මට හිතුණා නමුත් ඒකදී අපි මේ මේක දාගත්තට පස්සේ බලංග කතාව ඉතින් අපි ඔය කොයිදෝනේති concept එකක් දාගන්න දැන් අපිට සිද්ධ වෙනවා අපි යම් වෙලාවක තද නින්දකට වැටෙනවා අඩ නින්දරේ ඉන්න දක්නින්දේ ඒ නින්දට යන මිනිහමද නැගිටින් නැත්නම් ඒ අතර මැද මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ අපේ මේ නියුරෝසස් ටික ඉතුරු වෙනවා. විසුද්ධිච්චිතේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා අපේ හිතේ. අපේක්ෂා වර්ගයක්. ඒ ටික කොහොමඩක්වත් ඉතුරු වෙනවා. මොකද අපි ඒ ටික තමයි ආත්මය කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් දකන බොනේව නෙවෙයි හිතේ ඉතුරු. පුතිය ගන්න මිනිහ ළඟ තියෙන නියුරෝසස් ඉතුරු වෙච්චි මණ්ඩි මිදිච්ච ටිකක් තියෙනවා ජීවිතේ. ඒකත් එක්ක නැගිටිනවා. මේ කුණු කන්දල් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මේ මාසේ අතහරින්න කැමති නම් ඔක හැලෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම එකක් තමයි මරණයට පස්සේ ඊගාවකටත් යන්නේ. මේ දෙක අතර මොකද්ද තියෙන කනෙක්ෂන් එක කියලා. එක ආස්වාසයක් ඉවරලා ප්‍රසවාසය පටන් ගන්න ඉස්සර වෙලා මැද තියෙන ગેප් එකත් ඔච්චරයි. මේ අපි මේ භාවනා කරන එක හිතන මේ ආස්වාසය දැකපු එකනාමයි ප්‍රසවාසය දකින්නේ. ප්‍රසවාසය දැකපු එකනාමයි ආස්වාසය දකින්නේ කියන හිතවිල්ල නිසා ඉස්සෙල්ලා ආස්වාසය වගේමයි දෙවෙනි ආස්වාසය කියලා ඒකෙම තමයි රිෆ්ලෙක්ට් කරන්නේ. දෙවෙනි ප්‍රසවාසයත් පළවෙනි ප්‍රසවාසය වගේමයි. ඒකට අපි අනිත්‍ය සංඥාවෙන් නෙවෙයි භාවනා. මේ දැකපු එක ඒකමයි කියන්නේ. ඒ වගේම තමයි ওই ප්‍රශ්න නගින්නේ. බුද්ධිය ගන්න මිනිස්සයාමයි ඇහැරෙන්නේ. ඉතින් අපි කවදා දැම්මට අවුරුදු 63යි. කවදද මම වයසට ගියේ? කවදද 10 ඉඳලා 20ට ගියේ? ඉල්ල නැහැ. ඒ කන්ටිටියුට් එකක් නේද පෙන්නන්නේ. මුතු යාත්‍ර වෙලාවේදී කොතනක හරි චිත්‍රපටිය අන්ධකාරයේ තියෙනවා වගේ. අහුවෙන ඉති කොටසක මේක ලූටනවනේ අපිට තේරෙන්නේ නැතෝ වයසට යනවනේ. ඒ කටයුත්ත දකින්න අපි දැන මේ බුදියන මිනිහා නෙවෙයි හැරෙන්නේ වෙන මිනිහෙක් හැරෙන්නේ. ඊට වඩා වයසක මිනිස්සෙක් හැරෙන්නේ උදේට. අපි ඒක කියන්නේ කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන වහංගෙන් දෙක දෙකට ගැට ගහලා තියෙනවා කියනවා කොහොමවත් නැති concept එකක් හදලා දාගන්නවා. භවංගයක් කියලා. ඉතින් ඒක දැන් අද වෙනකොට විසඳ ගන්න බැරි අවුලක් වෙලා තියෙනවා අපි දැන්. බහම් කතා. දැන් අපි මේ නඩු පැත්තක තාම දෙවෙනි එකේ මොකද මේ ආනාපාන කතාවක් ගෙනාවේ මේ සක්මන් සීට්. ඒ පරියන්ක ගැන කියන්නේ. කීක අඳුන්වා දීමක් කරන්න එපා මේ ආකුණු හර්පණේ කතා කරන්නේ. සක්මන ගැන ඉන රචනෙල්ල දඩස් කාලා මේ දුවන වාහනේ කිව්ව පෙට්‍රල් වාහනේ වොන් ඩක්කල ඩීසල් දාන. ඉතින් මුළු ඉජිටේම කාබන් ඩිකම්ලයිස් කරන්න වෙයිට් වෙදී නරකයි. දීලා පෙට්‍රල් ටිකක් දාන්න. මම පලෙන්න ගන්න. ඒකට උවිටි කුරුර ගන්න වෙන මොනවට අදින්න. මම මට කැමති මෙන්න මෙහෙම එකක් මතක් කරලා දෙන්න. දැන් ඊ අපි කතා කරා මේ සක්මණේ ඉන්නකොට අපි සක්මණේ හිට පිට යනවා. හිතවිල්ලකට වේදනාවට සද්දකට. ඊට පස්සේ අපේ සිත් කලබලයක් වෙන ආයෙ ගේන්න මූල කර්මස්ථානෙ ගේන්න ඒකනේ අපි සාමාන්‍යයෙන් මේ හිත කැඩුන අය කලබල වෙන්නේ. ඒත් මාළික පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඔබ සක්මණට තමයි ගිහිල්ලා. ඔබ සක්මණේ තමයි ඉන්නේ. දැන් රූපයකට ගියා. දැන් මම හොඳටම දන්නවා මගේ හිතේ යුතු තැන සක්මන. ඉන්නේ රූපේ. නැත්නම් රූප බලන. කලබල වෙන්න බෑ. අපව හදිසියට යන්නේ තාය ආතතියක් එනවා. මේ මෙතන ඉන්න ඕනේ එතන අරසකතන. මම මෙතන හැබැයි සතියෙන් දන්නවනේ. මේ රූපේ ඉඳගෙන කල්පනා කරන මනුස්සයෙක් හිත ගත්තොත් එයා දැන් සක්මන සංඥාවේ නෙවෙයි. සක්මන සංඥාවෙන් ගිය බව සතිය ආරස්සා කරනවා. සතිය කියන ඔබ ඉන්නේ රූපේ කියලා. හැබැයි සක්මන අමතක කරන්නත් බෑ. ඒකට නීව සංඥා නා සංඥා වෙනවා සක්මන. සක්මන සංඥාවක් නෙවෙයි සංඥාව නොවන්නේත් නෙවෙයි. යයිනි වැරදි තැනක වැරද්ද ඉන්නවා දාන්න. ඉතින් ඒකට යාට තියෙන මේ දැනුම මේ ලෝකේ ඉන්න මිනිස්සු එක් කක්ෂෙන් පිටතට ගිහිලා ආයේ මේ ලෝකෙ දිහා බලනවා. එයා මේ කක්ෂේ නෙවෙයි ඉන්නේ. එළියට ගිහිල්ලා. ගිහිල්ලා නැවත හැරිලා බලනවා. තමයි හිටපු ලෝකෙ. ඒකට ඇක්චුලි ඉඳලා ලෝකෙ බලන මිනිහා පිටේ ඉඳලා බලන මිනිහා සම්පූර්ණ දෘෂ්ටි කෝණ දෙකක් නේ. ඒක දැක නැත්නම් කකුල් දෙක ඇස්සේ බලන්න ඕන දෙයක් දිහා සම්පූර්ණයෙන්ම වෙනස්. ඕනම කලාකාරයෙක් කියනවා. ඔබට ඕනේ නම් ලෝකෙ දෙයක් අඬ පොළොට ගිහිල්ලා. දෘෂ්ටි කෝණ දෙකක්. ඒ දෘෂ්ටි කෝණ දෙක නැතුව ගැලවෙන්න බෑ අපට. ඒක නිසා ආනාපානයේ සක්මන කරනකොට සක්මනේ මෙහිත තියන්න අපි ඒක අරූපණ්ඩේ සලකනවා. පිට යන එක මගේ මන අපෙලෙන්නේ මට තියෙන්නේ. ගියාට පස්සේ පශ්චාත්තාප වෙනවට වැඩිය කරක්කු වෙනවට වැඩිය. ඕක බලපන් අපේ හිත උඹටවත් පාණයක් නැහැ. දැන් තියෙන රූපෙක. හැබැයි රූපෙක ඉන්නකොට එයා සතියෙන් ඉන්නවනම් එයා සක්මන සංඥාවෙත් නෙවෙයි ඉන්නේ නොවෙන්නෙත් නොවේ. ගැලවුණ ප්‍රතිශක්ම දෙඩ තියෙන්නේ මේක කියලා. සක්මන පිළිබඳ යාර තියෙන නේව සංඥාන සංඥා ඇතරින් දෙකක්. මේක මේ සමත භාවනාවේදී කියන අරූප ධානය නෙවෙයි. නමුත් මේ වචන ටික දාපුවම අපිට දැනගන්න පුළුවන්. එතෙන් කියනවා ආය ආනාපාන සක්මන්ට යන්න හදනවනම් අරගේ යාර සමාධිය සම්බන්ධ වෙලා නැහැ. මට ආනාපාන සක්මන ඇති සංඥාවකුත් නෙවෙයි නැති සංඥාවකුත් නෙවෙයි. නමුත් ඊට සාපේක්ෂව මම වෙන තැනකින් මම දන්නවා. එතනදී විතරයි මේ දැන් ඉන්න රූපෙට මට විරාගය පහළ වෙන බව දැනගන්න පුළුවන්. ඒක රූපේ ඉන්න බෑ රූපේ රස විඳින්නේ නැහැ. විරාගය පහළ වෙනවා. අන්න ඒ වගේ ආනම් මේ විදර්ශනාවේ තියෙන සුවිශේෂී ඥාන පහළ වෙන්න මල පණින්න ඕන. ඩිස්ලොජ් වෙන්න ඕන. එක්සෙන්ට්‍රික් වෙන්න ඕන. කලබල වෙන්න නෑ. මට සත්‍ය අරසාව තියෙනවා. මම හිතලා ගත්ත එකක් නෙවෙයි. මගේ චේතනාවක් නෑ මෙතන ඉන්න නමුත් මෙතන ගියා මම දන්නවා. ඉතින් ඒක බුදුහාමුදුරන් අපිට කරලා දෙන්න බෑ. ගිය වෙලාවේ කලබල වෙන්නේ නැතුව එතන මේ ක්‍රොස් කට් එකත් අත දාගන්න වල දඟලන්නේ නැතුව මෙතන සංසිඳනකොට බලන්න ඒක මොන තරම් සෙල්ලක්කාර සතියක්ද සෙල්ලක්කාර සමාධියක්ද තියෙන්නේ. ඒක නැතුව පුළුවන් වේද අපිට සක්මනදී අපිට කෙනෙක් බලන විදිහට බලන්න. ඉතින් වහාම ඉතින් එනවා කියන එක අර නොපුරුදු ගතිය, කෝල ගතිය, සැකමසු කෙනාගේ හැටි. ඒක කරන්න බෑ. ඒක පුරුදු නැහැ කියලා කියන්නේ ගියා කලකල වෙන්නේ නැහැ. අර වැද්දි ගිහිල්ලා මේ සිස්ටර් ගෑණි වැද්දෙක් එක තීර කරන කිසි ප්‍රශ්නයක් නැහැ. යාගේ සිස්ටර් කමට මොකුත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවත් මොනවද කියන්නේ? මම මට වැද්දෙක් එක දී ගන්න බෑ කියලා මම ප්‍රශ්නයක් නැහැ. එතන ඉන්නවා ඒකයි වැද්දාගේ තියෙන කෙලෙස් දාගන්න. ස්වාමියාට වගේ සලකන්නේ. අනිවාර්යයෙන් ගත කරනවා නම් අපි මේ ගෙදරට ජීවිත ගත කරනකොට අපිට ළඟ ඉන්න කෙනා භාවනා කරා. නෑ අපි අපි දන්නවා මම ඉන්නේ මේ නුහුරුණු පුරුදු තැනක. හැබැයි ඒක හරි සිලිලාරයක් තියෙනවා. අලුත් වීමක් තියෙනවා. ඒක බුද්ධ විදින්න මම දන්නේ මම විතර දක්ෂ එකෙක් මේ ලෝකෙ මම දැකලා නැහැ. මට පුදුමාකාර හැකියාවක් තියෙනවා එහෙම. නෝරු තැනකට ගිය ගමන් ඒක ගෙදර කරගන්න. ගෙදරමත කරලා නෙමෙයි. ඩක්කලයකට හැඩ ගැහෙනවා. එතන ඉන්න මිනිසුන් රෙඩිය මම නිකන් ගෙදරයිති කාර්යයක් වගේ යනකොට තමයි ඒකට සලකන්නේ. ඒක දැම්ම කියන්නේ. මේ කාන්තාවනේ කරන්නේ. තවලමක ජීවත් වෙන මිනිස්සෙක් වගේ. මුදුන්ස කියන්නේ භික්ෂුව කියන්නේ ධම්මිකෙක්. කිසිම තැනකට අයිති නෑ. හැබැයි ගියේ ඕනම තැනක. ඒ ඒ දිවසියන්න වැඩි එතන තහවුරු වෙනවා. ඒක පොඩි ළමයිගේ තියෙනවා. පොඩි ළමයින්ට පුළුවන් ඕන තැනකට ගිහිල්ලා පිට වෙන්න. මේ එමුණාට පස්සේ ඌට ගහන්න නෑ අම්මා තාත්තා. අන්න ඒක මේ ඔකෝ මේ අපේ මේ සම්ප්‍රදාන කූල එහෙම නැත්නම් මේ අපේ සදාචාරවාදී බෞද්ධයන් හරි අමාරු කරන්න භාවනා කරන්න භාවනා මධ්‍යස්ථානෙම යන්න. පින් කරන්න දඬ ජීවම යන්න. පිස්සු යන්නේ නැතර දඬ ජීව. තමයි යන හැමතැනම පූජනීය ස්ථානය තමයි තමන්ට ප්‍රේම කරනවා. ඒක මේ ඉන්දියාවේ හිටියයි කාලේ බෝධිධර්ම කියලා අවබෝධ කරවයි කියලා කියන මහායාන කට්ටිය. ඒ මනසට දැක්කලු ඉන්දියාවේ ඉන්දියාවට ඉන්න පිටු. එක එකක් දාන්න. ඊපස්සේ මිනිහා චීනෙට ගිහිල්ලා තියෙනවා. චීනෙට ගියා යනකොට මිනිහා බුලත් එක කාපු ගමන් වැරහැලි ඇඳගත්ත ගමන් අරණි හම්දු කෙනෙක් මේ සවලුකුත් කටේ තියාගෙන යනවා. මිනිස්සු දැක්කම මිනිස්සුන්ට හිතා ගන්න බෑ. කතා බත නැහැ. ඔය කවුරු හරි දැකලා තියෙන මිනිහා මොකටවත් සැලෙන්නේ නැහැ කියලා. ඊපස්සේ මේ පජ්ජුරු පණිවිඩය කියලා තියෙනවා. මුත්තුකාරයද දන්නෙත් නෑ, බලවතෙක්ද දන්නෙත් නෑ, රට හරහා යනවා. ඊට පස්සේ රජුරුගලු රාජ්‍ය සභාවට ආරාධනා කරනවා. මිනිහ අර බුලත් ගාගත්ත ගමන්. හෙල්ලක් කරේ තියාගෙන සලුව හදාගත්ත ඇතුළු පිළිම රාජ්‍ය සභාවට ගියා. ඉතින් රජුරුවට පිටපස්සේ මේ මනුස්සයා ගැන කිව්වෝ. ඊට පස්සේ කළු බොහොම සන්තෝෂයි. මේ අපේ රාජ්‍යයට ආව කැමිනලා තියෙනවා මගේ මේ විශේෂයට ඇවිල්ලා තියෙනවා. මම මෙච්චර 84000ක් විහාර කර්මය කරලා තියෙනවා. ඒකට මේ මම රජකම කිරීම නිසා මම කොච්චර බින් කළා තියෙනවද කියලා. සමහරවිට සත්ත පහක් පිනක් නැහැ කියනවා. මහා සභාවේ ඉස්සරහා රාජ සභාවේ ඉස්සරහා කෙලින්ම කිසිම පිනක් වෙලා නැහැ කියලා. ඉතින් රජු ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහුවලු ඊට පස්සේ රජ කෙනෙකුට තියා පාරෙන් හිඟන්නේ කොට නැති වෙන කතා කරලා රාජ සභාවේ ඉස්සරහා. දැන් නැතිරෝනේ මලපයින්. රජු තුන්වෙනි ප්‍රශ්නේ වල ප්‍රශ්නේ මං ෂේ ඉච්චර ඒකලු වහාම මගේ රාජ්‍ය පිට වෙනවා. රජුණත් බය වෙනසට මොකක්ද තීන්දුවක් කරන්නේ මචං අයිපැත්ත හැරෙනලු. ගියාලු කෙලින්ම ඒ රටේ එහා කෙළවරේ සීමාවට යනකම් ගියාලු. එක ඇමතිවරයෙකුට තේරුණාලු මේ මේ මිනිස්සයා ඔය මොනම ශිෂ්ටාචාරයට අයිති නැහැ හැබැයි මිනිහා සම්පූර්ණ ස්වාධීනයි කියලා. ඉතින් මිනිහා යනකොට දැන් මේ මිනිස්සු යන වේගෙට යන්නත් බැලු මේ ඇමතියට. මුල් පිළිපැසෙන් ගිහින් ඉස්සරහට ගිහලා කිව්වලු මම මේකට මෙච්චර බලවත් ඇමති කෙනෙක්. මට ඔබතුමා කැමති තැනක් තියෙනවා නම් මට ඔබතුමා වෙනුවෙන් ස්ථානයක් හදලා දෙන්න පුළුවන්. මම සම්පූර්ණ සිව්පසේ සරක. මම සම්පූර්ණ සිව්පස දායක වෙනවා කියලා. ඒ සවල ගත්තලු අතට අයියෙන් පොළවෙන් ලකන ඔබ දැනගනින් මම යණ යන තැන දේවස්ථානයක්. ඔබට ඕන තැන ඔබ ගිහලා හදාගන්න කියලා. මේ යන ඕනම තැන කැට දේවස්ථානයක්. හැම තැනම පූජනීය ස්ථානයක්. ඔය ඇමතිවරු ඇවිල්ලා චෙක් ගහන්න ඕනේ නැහැ. සිව්පසේ සල්හන්න ඕනේ නැහැ. එයාට බයක් තිබුණා නම් සැකයක් තිබුණා නම් ඇමතිගේ බලයට යට වෙනවා. ඒ නිසා අපි මේ තමන්ගේ කයට ප්‍රේම කරනවා නම් අපි යණ යන හැමතැනම පූජනීය ස්ථානයක්. හැම අපෝතේජෝ වායව වටේ ඔක්කොම හතර හතරවන් දී හඳුරෝගේ වාරස කරනවා. හැම සද්දයක්ම භාවනාවක් වෙනවා. අපිට වෙලා තියෙන්නේ මේ පැමිණි ටික බාර ගන්න කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ සිටියේදී හොඳින් හුස්ම තුනී වී වේදනා ඇති වී නැති වී සංසිඳුණු පසු මනස ඉදිරියට වරහන් තුල ඇස ඉදිරියට නොයෙකුත් චිත්ත රූප දිගින් දිගටම ඇති වේ. ඒවා ඇත්තම ඇත්තට ඇති ඒවාසේ පෙනේ. ඇතම් රූප දන්නා අයගේ රූපත් අනෙකුත් රූප නොදන්නා රූපත් වේ. ඒවා ලංකර ලංකල බැලි හැකි අතර දුර කර බැලි හැකි සේද වේ. ඒ රූප කෙසේ ඇස ඉදිරිපත් එන්නේදයි පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. මේකට මේ මේක අපේ චූල ශුන්‍යත් වගේ සූත්‍රවල සර්වචන් සඳහන් කරන්නේ උදාහ කරන්නේ රූපේ ගෙවන් වෙනකොට රූප සංඥා එනවා. ඒ රූප සංඥාවල ස්වභාවය තමයි හීන ස්වභාවය. මායාකාරී ස්වභාවය. මිරිඟුවක් වගේ. ඉතින් ඒකට මේ අපි ඊයේ කතා කරපු එකට සමානට උත්තර ලැබේ මහායාන බුද්ධ ආගමේ මෙහෙම කතාවක් තියෙනවා අපි අවදි වෙලා ඉන්න හැම වෙලාවෙම අසීමිත රූප පෙන්වමින් ඉන්නේ අපි ඇහෙන් තමයි ගොඩාක්ම කෙලෙස් උපදින්නේ අපි බලන බලන දේ ඇහැ එක තැනක නැහෙනේ රූප බල බල ඉන්නේ ඒ නිසා අපේ යුතුයකමක් කියලා අපි හිතනවා විවිධ වර්ණ සහ විවිධ සටහන් පෙන්වන එක ඉතින් අපි රූප වාහිනිය කියන්නේ ඉතින් මෙහෙම රූපායතනේ පැවැත්වීමට චක්ඛායතනේ පැවැත්වීමට ඇහැ නැත්නම් චක්කු විඥානයක් වශයෙන් මේක පැවැත්වීමට වැඩියෙන් නගලන එක නම් පොරසත් කියලා දඟලන ලෝකෙක යම් වෙලාවක හිතන්න රූපත් නැතුව ඇහත් නැතුව චක්කු විඥාණයට මොකද වෙන්නේ කියලා රූප දැන් පෙන්න නැතික වහගෙන ඒකට ඇහෙන් බලන දේවල් බාහන බාධාවක් වශයෙන් සලකනවා ඒතර මේ ආයතනයට මොකද වෙන්නේ ආයතනෙ වැහිලා නැහැ ආයතනෙ වැඩ එතකොට කියනවා පිටින් රූප එන්නේ නැත්නම් යා රූප හදාගෙන බලනවා. ලයිබ්‍රරි ෂොට්ස් පරතින මෙමරි එකෙන් හදාගෙන බලනවා. ඒවම පේන රූප වලට වැඩිය සජීවී. ඉතින් ඒක නිසා මේකෙන් වෙන්නේ දැන් පිටින් රූප එන එක නතර කරාට ආයතනය වහලා නැත්නම් ආයතනය විසින් ප්‍රොජෙක්ට් කරන දිගට. ඉතින් ඊට පස්සේ කියනවා මේ දන්නේ නැතිව පේන්නේ කොහොමද? අදාළ නැතිව පේන්නේ කොහොමද? එයා හිතන්නේ මේ මේ මගේ මේ බලන දන්න ජීවිත මතකේ විතරයි මතකේ කියලා. මේක මේ අපිට අයිති දේවල් නෙවෙයි. මේකේ මුළු ආකාශ ලයිබ්‍රරියකේම ইনফෝමේෂන් data තියෙනවා. ඒක ප්‍රොජෙක්ට් කරනවා. නිසා කාටවත් බෑ. ඒ මේ ආයතනයේ වහන්න නැතුව ආයතනයේ ක්‍රියාකාරකම් අතර වෙන්නේ නැහැ. ක්‍රියාකාරකම් ඇතුළේ පිටින් බැරි පිටින් ඇතුළට එන්න බැරි නම් ඇතුළෙන් පිටට ප්‍රොජෙක්ට් කරනවා. ඒ ප්‍රොජෙක්ට් කරන දේවල් තමයි අපි මේ හැම වෙලාවෙම හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා. දේවල් දිහා බලන්නේ අපි හිතන දේවල් තමයි අපි බලන්නේ. ඉතින් ඒක මේ මෑතදී බටහිරට බුද්ධහම ගියාට පස්සේ විවිධාකාරයට ඒගොල්ලෝ ඒක රිසර්ච් කරලා පෙන්නනවා. ඒ ඒක පරණ කතාවලක් තියෙනවා. ඒ මිනිස්සෙක් හිටියලු බොහොමත්ම මේ මට පේන විදියට දුස සමත භාවනා කරලා දිනු කෙනෙක්. එයා ඉඳලා තියෙන සානුවේ කන්ද උඩ හිටියලු සෙල් මාස්ටර් කෙනෙක්. ඔක්කොම දන්නවලු යාට ගහන්න කවුරක්වත් නැහැ. ඒතර යට ඉන්න භාවනා කරලා පුරුදු වෙච්ච මනසට ඉවසන්න බැහැ. හරියට මුකුත් කරන්නේත් නෑ, දැනුමකුත් නෑ, මොකුත් නෑ. ලෝකයා ඔක්කොම යාට වගේ. මේවන්සේ උදේ ඉඳලා හඳනකම් භාවනා කරනවා කවුරුත් ගන්න ගන්න. අතේ බැරිම තැන මෙයා ගියාලු සෙන් මාස්ටර් හම්බේ. ඊළ බොහොම යටත් පාත් ඔළුව කාගෙන කතා කළේ ඉතින් සෙන් මාස්ටර් ගණන් ගත්තේ නැතුළු. ඉතින් මෙයා කිව්වලු මට පුදුමාකාර විදිහට මගේ හිත පාලනය කරන්න පුළුවන්. මට මේ කිසිම දෙයක බයක් නැහැ. රාග ද්වේෂ මොනවාවත් කරන්න බලන්න. දැන් මාසේ හොඳයි. ඒවල ගිහිල්ලා නෑ රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වල. අනේ මේ පිස්සෙක්. අගේ දෙ ඕන බලුවන් නම් ඉන්න රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වල. මිනිහගේද කියලා බලන්න රිලව් එක කරනකොට මේ ඔළුව දාන්න. ඊළඟ තව රිලව් එක ඔළුව දාන්න. අන්තිර වනකොට රිල ආලෝකයක් නු භාවනා කරනකොට රැට නිින්ද යන්නේ නැහැ. දවස් තුනක් විතර වෙනකන් රිලව් රිලව් රිලව් රිලව් රිලව් ඉවසීතුළු මාස්ටර් හොඳටම ඕනියමක් කරලා තියෙනවා. දැන් කියලා වෙනවා. දැන් මාස්ටර් ළඟට ආයෙත් යන්න ඕන කියලා. ආයෙත් දාතන දෙවිතර ගිහිල්ලා ආයෙත් අරගෙන නිකන් ඌලේ කතා කරලා කිව්වලු මේ මම ප්‍රශ්නයක් අහන්න. තියෙන ඌලේ කන්නේ කොහොමද? මට මේ භාවනා කරන්න හදේ විලවුද? ආවද එනවා ගිහිල්ලා විලව නොබලා ඉවර මේ දැන් ගිහිල්ලා විලව බලන්නකො. මනුස්සයෙක් ගිහිල්ලා දැන් දෙමිණියකට බලන්න හදලා එක එකක් අතේ. ඒක රිලෙව් එකක් තමයි. ඉස්සලා කියලා තියෙන රිලෙව් නොබලන්නේ කියලා තමයි වෙන්නේ. දැන් කියලා ආවඳයි දැන් ඉන්න කියලා රිලෙව් බලන්න කරු. ඉතින් ඉන්නේ ඉස්සලා දිගටම රිලෙව්. දැන් කියලා දැන් රිලෙව් බලන්නේ නැගත්තොත් බත් එක එකක් පේන්නේ නැහැ. සිමිනියයි කියලා අරමනසක පොදු වශියක් තියෙනවා. මගේ හිත පාන්නේ කරනවා. ඊට පස්සේ ආයෙසරයක් ගියා. තුන්වෙනි සැරේ කියලා කිව්වලු ඔබතුමාට ස්තුති මට කම් නිමිත්තක් දුන්නා. මම තහනම් දුන්නේ ගියාට පස්සේ කවදාකවත් රිලෙව් වෙන්නේ නැහැ. ඒකට කිව්වේ දැන් ඔය ඉස්ලාම් දාසයට ඕන විදිහට හදන්න පුළුවන් කියලා දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. එපයි කියොත් බලනවා. බලපෑම්කුත් වෙන්නේ ඒක නිසා මේ අපි අපිට පෙන්නේ අපිට බලන්න ඕන දේ තමයි. වෙන මොකක්වත් නැහැ. නිසා where you what you what you see that you are. wherever you go there you are. Community වල බිල්ල දෙන්න මාස්ටර් කාට මට මුතුම වැඩක් තියෙනවනේ. ඕනෙම ප්‍රශ්නයක් ඇතුව නිදාගත්තාම හීනෙදි උත්තර හම්බෙනවා. මොකද ප්‍රශ්නෙද මෙයාට මේ ඇත්තට තරහ වෙලා ඉන්නේ. මෙයාත් කතා කරන්න යන්නේ නිදාගත්තට පස්සේ මට මෙයා මොකද්ද මේ වෙන්නේ හේතුව දන්නේ නැහැ. ඒක මම හිතුවා හරි හරි මම ඔයාලට උත්තරයක් දෙන්නම්. ඔයා බුතියන් ඉස්සෙල්ලා අටුවට අත දාලා මුංගෙට පිටක් කරගෙන අහක බලන කෝපයක් උඩ දාලා කෝපයකට දාලා ගිහින් උජගෙන. ඊනින් ආන්නකොල මුංගෙට කියක් තියෙනවා. උත්තර එන්නේ නැහැ. අනිත් දවසේ පුදියන්න ගිහිල්ලා මිනිහා මුංගට පිටක් කරගෙන අහක බලන පීරිසක් කොට තියලා ගිහිල්ලා බුදියා ගත්තම ප්‍රශ්න හිතාන කියන වෙන්නේ නැතර මොකද මිනිහා දන්න උත්තර මිනිහාට රෑ එනවා මුංගට ගන්න දන්නේ නැහැ. ඉතින් මේව අල්ලගෙන මිනිස්සු කීයක් පොත් ලියනවද? කොච්චර මිනිස්සු සුරංගනා කතා කියලා නලවනවද? ඒ බුදුරජාණන්සේ කියන මේ මේ ඔක්කොම හිතේ මායාව මිස අපි කියන හිත පාලනය කරන්න පුළුවන් කියලා ඒත් කියන්නේ හිතම හොරා ගැම්මයි මේ පේනන්නේ. ඉතින් හොරා ගේනවා මගේ පුතා හොරකම් කිරුවේ කියලා පේන්නට. කවදාවත් කියන්නේ ඒක මේ මේ මොකක් හරි කියලා පටලවන. ඒ නිසා අපි ඉන්නේ මායාවක. හිත විසීමදී පුලනුවක් කාලා. අපි හිතෙන්ම බේත් ගන්න හදනවා. ඉතින් මේක තේරුම් ගන්නවත් බැරි නම් අපි කොහොමද විපස්සනා කරන්නේ? මේ එන්නේ එකක්වත් බාර ගන්න ඕනේ. ඔක්කොම කියන්නේ මේක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි main thing is not to worry. ඊගොඩ භාවනා කරන්න වැඩ පොන්නන්න පුළුවන් රැ පෙන්නන්න කියන්නේ බලන්න කෙනෙක් නැති එකම පෙන්වීම අමාරුයි. බැලුවොත් පේ. රස විඳු රසය සල්සන. සිද්ධාර්ථ කුමාරගේ ගිහිගේ අතරින් ඉස්සලා දවසේ නාටිකාංගනාවට මොකද්ද කරේ? පිටි පැත්තට හරවනවා නටන හැටි බලන්නේ නැති මොකද නාටිකම් කරනද එකම ස්පෙක්ටේටර් කෙනා හිටියේ එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌ බුතින කාටද නටන්නේ ඉන්නේ සංගීත බහඬ උඩම වැටිලා කුණු කෙල පෙරාන බුදිය ගතට පස්සේ ඔන්න දැන් තේරෙනවා බුදුහාමුදුර දුෂ්කර හතර කරන නිමිති දකන්නේ ගෑනුන්ගේ හෙළුව දැකලා ගියේ ඉස්සල දවසේ ඒ උඩ බඩගෙන නටාගෙන ඉන්නකොට බුදිය ගතට පස්සේ ඔය මොකක්වත් පතකනේ ඕන්නේ දකින්නටදී උණ්ඩ උඩින් කියලා තමයි අපි නිකමනේ කියන්නේ නිසා ඕන කෙනෙක් ඕන තුනක් නටපු දාවයි බලන්න ඇස් නැති කෙනෙක් වගේ. ඇස් ඇත්තේ නමුත් ඕනේ වැඩිල්ල නටන්න. දැන් බලන්නේ නිකන් බකන් නිලානේ ඉන්නේ. නිකන් එයා හරහා ඈත බලා ඉන්නෝනේ බලන්න. ඒක ඉනිවස දන්න මේ මම දෙ නටනවා දිහා බලනවාද? නටන්න බෑ. කොහොමද නටන්න බෑ. අහන්න ඕනේ කියන දෙයක්. කනකට ගන්න. මේක නිකන් ඉන්නේ හරියන්නේ. ඕනි දැනුමක් කවුරු හරි දෙනකොට ගන්න තම්බීකට සලකන්න එපා. දැනුම අපිටම වෙනවා ස්තුති කරන්න ඕනේ නැහැ. ඉතින් අපිට එන්නේ මොනවද දැකපුනම ඔබ සටහන් කරලා තියාගෙන අරක දැකපු දේ පිළිබඳ කතන්දර ගොතන්න කිව්වම අපි අවුලෙන් ඉන්නේ. ඒ නිසා මොන හීනයක් දැක්කත් මොන දෙයක් දැක්කත් එක හීනෙක් කවදාකවත් එළි වෙන්නේ නැහැ. අනුපස්සනා කරන්න තු කිසි දෙයක් බාර ගන්න එපා. ඒකට මේක දෙන්න. ඒක ඒක විශ්ින් සාතික කරනවා නම් ප්‍රත්‍යක්ෂණය කරනවා ඒක ඇත්තයි. ඒක ඒක විසින් ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැත්නම් ඒක ඒක බුහුතතෝ නෙවෙයි. ඒක නිකන් අද්භූතයක්. අද්භූතයට ගණන් ගන්න යන්නේ. ගරුණායක ස්වාමින් වහන්සේ අද දින උදේ පරයන්කේදී ආනාපාන සතිය වැඩිමි. හිඳ ගන්නා විටම සිත එකලස් වී ආනාපානයේ සියුම් වී නැති වී ගියේය. ටිකකින් නිශ්චල වූ ශාන්ත වූ ස්ථානයක රැඳී සිටින් සිටියේය. සිත සිත රැඳී සිටියේය. ටික වේලාවකින් නැවත ආනාපානය මතුවිය. එවිට අතීත වර්තමාන අනාගත වශයෙන් එහි පැතිකඩ පෙනෙන්නට විය. එක්වරම මේ අතීත වර්තමාන අනාගත පැතිකඩ වෙනුවට හරියටම නිලා කූරක් දැවී යන්නක් මෙන් ගිනිගත් ප්ලාස්ටික් හුලක් දැවී යන්නක් මෙන් ආනාපානයට අතීත වර්තමාන අනාගත පැතිකඩ එකට මෝට්ටු වී අල්ලා ගැනීමට නොහැකි වේගයක් ගත්තේ. ඒ සමගම මේ කාලය හා අවකාශය පිළිබඳ දැනීමක් නැති විය. සංසිද්ධිය අල්ලා සංසිද්ධිය අල්ලා ගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට නොහැකි වේගයක් ගත්තේ. එහිම බලන්නේ හෝ නිරීක්ෂණය කරන්නෙක්ද නැති විය. ආනාපානයේද මායාවක්ම විය. මෙසේ විනාඩි කිහිපයක් වැටහි නැති වී ගියේ. උදේක්ම අත්දැකීම් වාර්තා කරමි. මේ දකින්නේ ඇතිවීම නැතිවීම සහ සත්‍ය වශයෙන්ම කිසිවක් නොපවතින ශූන්‍ය ස්වභාවය හා එහි ෂණබංගුරු ස්වභාවයේ බව බවකි. මේ වැරදි නම් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේක හුරු කරාට පස්සේ ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා මේකෙන් අපවසට එනවා ෆීඩ්බැක් එකක් ෆ්ලෑෂ්බැක් එකක් දැන් මේ ආනාපානයේ මේ හොඳට මුලමදාව පිළිපිනි කියලා ඔක්කොම එක මොහොතක නලියන්න ගන්නකොට මේ අරමුණේ විපස්සනා වෙන්නේ නමුත් අන්තිමට තේනවා ඒක එහෙම වෙනවනම් බලන හිතත් ওই තරම්ම වේගින් වෙනස් වෙනවා කියලා ඥාතියත් මේ ඥානයත් විපස්සනා වෙන්න පටන් ගන්න. ඒ ඥාතයට සාපේක්ෂව තමයි ඥාතය ඥාණය නියෝජනය කරන්නේ. ඥාතය පේන රූපේ වම හිමීට ක්‍රමයෙන් ගෙවි යනවා නැත්නම් තීනක වගේ පේනවනේ ඥානය නිත්‍ය සංඥාවදී බලන එක බොහෝ වේගෙන් වෙනස් වෙනවා නම කියන්නේ ඉස්සෙල්ලා වෙනස් වෙන තරම් තියෙනවනම් දැන් ඥානයත් අකුර වෙන්න පටන් ගත්තා ඉතින් මේක දරන්නේ නැහැ කෙනෙකුට දරන්න බෑ කෙනාට මේ සීලිනස ගන්න වගේ තේරෙන්නේ දැන් වීදුරු භාණ්ඩයක් කුඩු වුණා වගේ තේරෙන්නේ මේක සුන්නතුලි වෙන්න හදනවා. ඉතින් ඒක අපි ඥාතය බේරගෙන ඥානය ඥානය බේරගෙන ඥාතය විපස්සනා කරන්න හදනවා. නමුත් ඒ වෙලාවක අපි මේ තීමාව කඩලා දාව ගමන් ඥාතය කියලා කියන දන්න දේහර අරමුණ හරහා ඥානය විපස්සනා වෙන්න හදනවා. ඒක මේ කොහොමද කියන්නේ? අයිය රබර් බෝලකින් ගැහුවොත් ගලකට ගහන වේගෙම එක පොළව වයින්නවා. දෙමීට ගියොත් දෙමීට පොළව වයින්නවා. හයියෙන් ගියොත් හයියෙන් පොළව වයින්නවා. මැටි කොටකට ගැහුනොත් බණක් කරනවා. කොහොල රිත්තක් කරන කටුමිටි පිටිකර ගාවත් තක්කාලා අල්ලනවා. ඒ තමයි කෘතඥ හිත. මෙතන තියෙන විපස්සනා හිත රබර් බෝලකින් ගහගුවාම පිටියකට පච්චු දවත්තන්ති. පෙරා පයින්නවා. පෙරා පයින්නකොට තේනවා මේ දර්ශනීය මෙහෙම පේන්නේ මගේ හිත තමයි මේ නියෝජනය කරන්නේ. ඒ නිසා අපි ජීවත් වෙන ලෝකේ අපි දවසක කිව්වොත් එහෙනම් හරියම ශාන්ත සුන්දර ලෝකයක් කියලා. ඒ කියන්නේ මගේ හිත ශාන්ත සුන්දර වෙලා. අපේ හිත ලෝකේ හැමතැනම අවුල් වෙලා තියෙනවා කියලා කියන්නේ මගේ හිත අවුල් වෙලා. ඒක නිසා ලෝකේ හදන්න යන්න එපා. තමන්ගේ හිත හදාගන්න බෑ. එතකොට හිත හැදෙන සාන්ත වෙනකොට ඒහා සමානම ලෝකේ හැදෙන එක බුදුහාමුදුරන්ගේ ෆෝමියුලා එකට. අපිට කියන්නේ මේ දෙමින් තත්ත්වවාදී නතර කරන්න. කාන්තාව විරද ව්‍යාපාර උට ගන්න විරද තලින් කොට ගන්න එක නතර කරන්න. ඔක්කොම හදන්න හදනවා මේ තමන්ගේ හිත ගැන කිසිම තැකීමක් නැත. ඒක නිසා ඔකට පේන්නේ ඔබ කවුද කියන එක තමයි. ඒක නිසා දවසක මෙහෙම ගියාට පස්සේ තේරෙයි මේ අරමුණක් දේශ unconditionally දිහා බලන්නේ ඒ විවිධ හැඩතල ගන්නවා. ඒ මම බලන නිසා නෙවෙයි හැමදාම හැටි. මම අද මේක බලන්නේ මේකට මම වාරණ දාන්න නැති නිසා. එතකොට කවදාද තේරෙන්නේ වාර නැති කතිය අරමුණට මේ තියෙන මගේ හිතරක් නැහැ නම් මේ තරම් වේගෙන් ඉලාකෝරපත් වෙනවා වගේ මේ ජීවිතයේ අවශ්‍යක වෙනවා ඉදිකෙලි යනවා මේ කියාවේ මේ ඉසුබුලන්න වෙලාවක් විවේක ගන්න වෙලාවක් තියලා නැහැ කියලා තේරෙනකොට ඉතින් මේක දැන් දැනගත්තට ඔක තමයි වෙලා තියෙන කොට ආයේ දැන් කලබල වෙන්න දෙයක් නැහැ කියලා ඒකට හැඩ ගැහෙනවා කියන එක ලේසි නැහැ ඒකට විශේෂම ශ්‍රද්ධාව සීලය සහ සතිය අවශ්‍යයි ඒ තුන නැතුණු එයාට ක්ෂීසොපෙනික් bipolar three mental disease. They were split, send asunder, දරන්න බෑ. එනිසා භාවනා කරනකොට නිතර බලන්න ඕනේ මේ දේ කරනකොට මම බුද්ධ ධර්මයෙන් අසලකේ ශ්‍රද්ධාව පිහිටවගෙනද මේ යන්නේ. ඒ වගේම මට මේ මේ අරමුණ කොච්චරක් වේගෙන් ගියායි කියලා මගේ සීල කැඩෙන්නේ නැහැ. අරමුණ නැතුණයි කියලා සීල කැඩෙන්නේ නැහැ. අරමුණ මාරුණයි කියලා සීල කැඩෙන්නේ නැහැ. ඉතින් උඹ මොකටද කල්පනා කරන්නේ? කියලා සීල හොඳට තහවුරු කරනවා නම් අරමුණ නැති වෙනවා කියලා සතිය කැඩෙන්නේ නැහැ අරමුණ මාත්මය කියලා සතිය කැඩෙන්නේ කැඩෙන්නමයි කිව්වොත් තියෙන්නේ පිස්සු තමයි ආදර්ශ කැඩෙන්නේ නැහැ නේ කිව්වම අරමුණ මාත්ම නරමුණ නැති වෙනවා සත්‍ය සමාධිය කැඩෙන්නේ නැහැ නේ කිව්වම මේක මේ පුදුමාකාර නොසැලෙන මනසක් එහෙම නැත්නම් අපි කියන නෛර්යානිකත්වයක් එන්න පටන් ගන්නවා ඉතින් ඒක හරි ඉලෙක්ට්‍රික් වැඩක් ක්‍රමිකව සිදුවෙන හෝ වුණු කළ ගන්න පුළුවන් එකක් නෙමෙයි ඒක සුත්තම ඥාන හේතු වෙනවා චිත්ත විඥාන අන්වේඥාන හේතු වෙනවා. නමුත් එයාගේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක නැත්තම් එයාට අර ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා. මේ පේන දේ කියන්නේ ඔබේ හිත තමයි කියන එක. බුදුහාමුදුරු කියන මට ඇවිල්ලා කියලා දෙන්න බෑ එතන. ඔබ අහපු දේ එතන එතන එක පාට ක්ලික් වෙනවා. එතන එක පාට ඒක තේරෙන්න ඕනේ. තේරුණොත් ඉඳගත්තු විඥානේ වෙන්නේ නැගිටියි. එතන ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ මේ වගේ වෙනකොට ඒ කියන්නේ ලෑස්ති වෙන්න. දැන් වේදිකා සැරසුම ලෑස්ති. දැන් නාටකම් පටන් ගන්න හදන්න. ඔකට යන්න දෙන එකයි තියෙන්නේ. ඒකට කවදා හෝ මේ දකින්න වෙන මොකක්වත් නෙමෙයි. මගේ හිතමයි කියලා තේරුම් ගන්න දවසේ හිත ලෑස්ති අලුත් වෙනවා. ගරුතර නායක හිමියනි අදුක්ඛම සුඛය වේදනා ස්කන්ධයට අයත් බව දැන් පැහැදිලිය. උපේක්ෂාව යනු චෛතසික ධර්මයක් බවත් භාවනාව ජීවිත භාවනා ජීවිතයේදී උපේක්ෂාව සෑම විටම ප්‍රඥාව සමග යෙදෙන බවද සිතමි. කරුණාවෙන් මේ නිවැරදිදයි පැහැදිලි කරමින් ඉල්ලමි. පෙරවන් සරණයි. ඔකට උත්තර දීම සඳහා අපේ දතවිද උපේක්ෂාව කියලා විසුද්ධි මාර්ගයේ පෙන්නලා දීලා තියෙනවා. උපේක්ෂාව භාවනා ජීවිතයේ මූණකට 10ක්, මූණවර 10ක්, වෙස්මුණු 10ක් පදිනවා. මෙතන මේ කියන්නේ වේදනා උපේක්ෂාව. Brahmචර්ය උපේක්ෂාව, චතුත් අධ්‍යාන උපේක්ෂාව කියලා උගාක උපේක්ෂා જાති තියෙනවා. ඒ උපේක්ෂාව මෙහෙම මෙහෙම පෙන්නන ප්‍රඥානස ඥානය සහ උපේක්ෂාව අතර සම්බන්ධතාවයේ සලායතන විභංග සූත්‍රයේදී උදාහරණයක් වශයෙන් ගත්තොත් සීසෝ එක තියෙනකොට පොඩි ළමයි සීසෝ එකට ගිහම යා කැමති අන්තිම කෙළවරේ වාඩි වෙන මොකද ඒක ගොඩක්ම ඩ්‍රැමැටික්. පස්සේ අපි කරලා ඉස්සරහින් වාගේ. නිසා අපි ජීවිතේ පොඩි ළමයි වගේ අපි ගාක්ම නලියන දේවල් තමයි කරන්නේ. නමුත් අපිට තේරුණොත් ඒකෙන් හරි වෙහෙසක් වෙන්නේ හරි මේ පැට්‍රල් පිච්චිලක් වෙන්නේ. පිටිපන්දක දෙපැත්තෙන් පත්තු කිරීමක් වෙන්නේ කියලා මැදට මැදට එනවයි කියලා හිතන්නේ. අයිසෙක් නිව්ටන් හොයාගත්තා. කොනේ හිටියත් මැද හිටියත් දෝලන කාලය සමානයි. දෝලන කාලේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. දෙන්නම ඉන්නේ එකම වේගකේ අරයා කෙලවරේ ඉන්නවා මැදට එනවා. කවදාද ඇවිල්ලා හිටගත්තයි කියලා හිතන්න පිවට් එක උඩ. ඒ දෝලනේ පේනවා පොඩ්ඩක්. හරි ද්‍රවයේ ඉන්නකොට උත්තර ද්‍රවයේ ඉන්නකොට අපි දවසකට එක රවුමක් තමයි මට කරගෙන එක විතරනේ වෙන්නේ. කොළවේම නිරක්ෂේ ඉන්නකොට හැතම 25000ක් කරගෙනවානේ. උඩ ඉන්නකොට ඒ තමයි මට එන්න රවුමක් කරගෙන එක විතරයි වෙන්නේ. ඒක ද්‍රවය කියලා. මේ වගේ අපි කිහිල්ල වෙලා ඔය සීසෝ එකේ කොනට පාඩි වෙනවා වෙනුවට කවදා හරි මැද පාඩි වෙනවා අපි තුවා දරුවන්ට ඊට දීලා අම්මා තාත්තා හරි පෙත්ත පදිනවා කියලා එකක් තියෙනවා දන්නවද මන්ද ඉස්කෝල් ස්ටුවක් ගහ දෙකට මැද ගිහින් කරලා අවුරුදු 20ට හදනවා ඔය තමයි සූත්තා සීසෝ කියන්නේ ඕර තමයි පෙත්ත කිව්වම ඌක මෙහෙම මෙහෙම යන්න පුළුවන් වටේ යන්න පුළුවන් අපි තුවක් ගහින් කරුවා අපි මැද හිටියොත් එයා උපේක්ෂා වෙන්නේ දරුවෝ සෙල්ලම් කරනවා තාත්තා උපේක්ෂා එතකොට තමයි පේනවා මේ උපේක්ෂාව හිටලා තියෙන අවිද්‍යාව උඩ. උපේක්ෂාව පිවට වෙලා තියෙන අවිද්‍යාව. අපි මෙතෙක් කල මේක දන්නේ නැතුව හිටියේ. අදුක්කම සුඛේ දන්නේ නැතුව හිටියේ. අදුක්කම සුඛේ ආවට පස්සේ අවිද්‍යාව නැති වුණා නම් අදුක්කම සුඛේ ඉදී මාර කොනේ ඉන්න සැපට වැඩිය සැපක් මෙතන තියෙනවා. මොහොරච්ච සැපක්, ආධ්‍යාත්මික සැපක්. මේක දන්නේ නැතිකම අපේ මේ අවිද්‍යාව. ඒ නිසා කියන උපේක්ෂාවට ප්‍රතිපක්ෂ වෙන්නේ ප්‍රතිභාග කියන වචන පාවිච්චි කරන අවිද්‍යාව. කිසිම පැකිලීමක් නැතුව දවචනස කියනවා අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ විද්‍යාව. අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව. අපි දන්නේ අවිද්‍යාව විද්‍යාව ගොඩක් ඈත කියලානේ. අවිද්‍යාව මම මෙච්චරයි මෝඩයි කියලා දන්නේ කර තමයි විද්‍යාව කියන්නේ. නිසා තමන්ගේ තකතිරුකම දන්නවා. මම මෙච්චර කැතයි. මම මෙච්චර අමනයි. මම මෙච්චර මොඩයි. මම මෙච්චර යථාභූත දන්නේ නැහැ කියලා දැන් ඕකට තමයි විද්‍යාව කියන්නේ. අපි හිතනවා මේ විද්‍යාව කියන්නේ ප්‍රිස්මාකාර දෙයක් සුපර් මාකට් එකේ පෙට්ටි එක දාලා ඇති විකුණන්න. ඉතින් අපි හොය හොය ඇවිදිනවා. විද්‍යාව කියන්නේ. ඇවිදින තාක්කල් අමරකම වැඩි වෙනවා. ඒක තමයි මේ මේ බල්ලෙක් තමන්ගේ වලි ගැල්ලන්න කරකිනවා වගේ කොච්චර කරකුණත් වලි ගැල්ලන්න බෑනේ. විද්‍යාවත් වලිගේ වලිගේමයි ඒ කරකුණත් කරකුණත් වලිගේමයි. ඒ නිසා විද්‍යාවේ හොයාගෙන නට නැටිල්ලේදී ඒ මනුස්සයා ගෙවිලා නැහිනවා. කවදාකවත් ලබන්නේ නැතුව මේ හොයන ඕනකම ඌනතාවේමයි අවිද්‍යාවට හේතුලා තියෙන මේ ඌනතාවේ බාරගත්තා නම් තමයි විද්‍යාවට. උපේක්ෂාව පිළිලා තියෙන ප්‍රතිපති විභාග වෙලා තියෙන අවිද්‍යාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාවට කිව්වට පස්සේ ඔන්න හිතාගන්න මේ අතර තියෙන ප්‍රතිඋත්පන්න භාවය අධිච්ඡ සම්පන්න දෙයක් නෙවෙයි ඒක. පටිච්ච සම්පන්න දෙයක්. මේක සලායතන විභංග සූත්‍රයේ චත්තිසා චත්තිසා තින්සාකාර පත විස්තර කරලා ඉවර කරන්නේ ඕකෙන් එතකොට පේනවා පුදුජානනාංශ මේ අවිද්‍යාව සහ විද්‍යාව දෙක එකතු කරලා මිනිසෙකුට දිරව ගන්න පුළුවන් මට්ටමට අල්ල ගන්න පුළුවන් මට්ටමට ගෙනත් තියෙන නිසා උපේක්ෂාවට යන්නතු අවිද්‍යාව තේරෙන්නේ නැහැ අවිද්‍යාවට යන්නතු විද්‍යාව තේරෙන්නේ නැහැ එහෙම කියන්නේ ඉතින් මතු උපේක්ෂාව උපේක්ෂාවට ගියාට පස්සේ තියෙන දැන් මම ඉඳගෙන ඉන්නේ අවිද්‍යාව මත කියලා. උපේක්ෂාවට ගිය කෙනා විතරක් තමන්ගේ අවිද්‍යාව දන්නවා. ඒකට අවිද්‍යාව පිටලා තියෙන උපේක්ෂා විද්‍යාව. ඒවට කියන්නේ පටිභා පටිභාග වෙනවා කියලා. උපේක්ෂාවට අවිද්‍යාව පටිභාග වෙනවා. අවිද්‍යාවට විද්‍යාව පටිභාග වෙනවා. ගරු පින්නත් ස්වාමීන් වහන්සේ ආශ්චර්යයක් වූ මෙම භාවනා වැඩසටහන පිළිබඳව මාගේ හද පරිසතටත් පින්වත් ස්වාමින් වහන්සේ වෙත හෘදයාංගම ගෞරවාන්විත ස්තුතියක් පුද කිරීමෙන් ප්‍රකාශ කිරීමට මේ ලියමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත් මෙවන් භාවනා වැඩසටහන් පැවැත්වීමට ශක්තිය ධෛර්ය වාසනාවත් උතුම් වූ නිර්වාණ සම්පත්තියත් ප්‍රාර්ථනා කරමි. මාගේ নমස්කාරය වේවා තෙරුවන් සරණයි. සුමන ලකුණු. යන්න කිච්චිච්චාම එන කතාව. සෝඩ් ලකුණු කියලා කියනවා. ඒක පොඩ කලින් ඇවිල්ලා ඉතින්. ඔය අද අද හැන්දෑවට ඉන්නම අඩා හො ගෑපක්. ගරු ස්වාමීන් වහන්සේ සම්මත දැන් අපි සාමාන්‍ය මේ මෛත්‍රී භාවනා කරපු සම්මාන්නේ සීලපත්තේ සුඛාදිනු විපත්තේ මේ තුලින් සම්මත කවුරුකට ධ්‍යාන මට්ටමකට යන්න කියලා කොහොමද මෛත්‍රී භාවනාවේ දෙකක් තියෙනවා ක්‍රම දෙකක් එක තමයි ඔය ධ්‍යාන භාවනා කරන මෛත්‍රී භාවනා අනිත් එක කුසල් සඳහා කරන මෛත්‍රී භාවනා. කුසල් සඳහා කරන මෛත්‍රී භාවනාවේදී ද්වේෂය නැත කරලා යට කරන එක කරනවා. කියන්නේ වෙන්නේ තියෙන අකුසල් නැත කරලා ඒ වෙනුවට නිතරම කුසල් හිතක් සුපත්‍යවත් දුක්ඛිත නිරෝගීත කියන මිස ඒකේ ධ්‍යාන සඳහා යන්න බෑ. ධ්‍යාන සඳහා යන්න ආයත් මේ වගේ අරක දැකලා තමයි තියෙනවා නම් මේ අඩු ගානේ කුසල් සඳහා කරන මෛත්‍රී භාවනාවේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා ඒක සඳහාම ගත කරනකොට එයා පොදුවේ කරන්නේ සම්ප්‍රදායමක් කියන්නේ තමන්ට සීමා කරගන්න ඉස්සෙල්ලා මේ මෛත්‍රිය වැඩ කරන්නේ සත්‍යය කෙරෙහි ප්‍රාණයක් එක්ක වැඩ කරන්නේ අපේ තියෙන මෛත්‍රිය මුලින්ම බෙදලා දෙන තරම් මදි නිසා අතුවාචාරින් වහන්සලා සඳහන් කරලා තියෙනවා ඒකට අපේ කටුකුරුන් දිස්වාංශ විරුද්ධයි අදහසට නමුත් ඉස්සලා මමයා කියන එක අරගෙන මට පුළුවන් ද බලන්න මගේ මෛත්‍රිය මාව තෙමන්න. මාව පුරවන්න. ඉස්සලා මම නිදුක් වෙනවා. නිරෝගීම සුවපත් වෙනවා කියන්නේ. ඉතින් ඒක හරි අමාරුයි කරන්නේ. ඒ මොකද අර වියට්නාම් යුද්ධෙට ගිය ඇමරිකන් සෙපලෙක් පැවිදිලා ඉන්නවා. ඒ මනුස්සයා කියනවා ඉස්සලාම සෙන් පන්සලකට ගිහිල්ලා ඒ ඒ සෙන් මාස්ටර් කියලා තිනවා වාඩි වෙලා තමයි මෛත්‍රී කරගන්න කියලා. කාටවත් බැහැ. එයා කියනවා මට දවස් 3ක් එක දිගට මං ඇඬුවා. අපි මේ අනුන් අල්ලගෙන නටන්නේ තමයි මෛත්‍රී කරගන්න බැරිකම නිසා. අපිට අපි මෛත්‍රී කරන්නේ නැහැ. අපි හැම වෙලාවෙම වෛර කරගන්න. මේ ශරීරේ තියෙන හැටි කැමති නැහැ අපි රූපලාවන්‍ය. මේ ශරීරේ ගඳට කැමති නැහැ සුවඳ දාන්න. අරක ඕනේ මේක ඕනේ කියලා මේ තියෙන එක පිළිගන්නේ නැති මෛත්‍රීට යනකොට මේ තියෙන එකටයි මේ තියෙන ආකාරයට. මේක ලොකු පෙරපිනක්. මනුෂ්‍යාත්ම භාවයක් බුද්ධෝත්පාද කාලයක් කියලා. මොකද Tamanට මෛත්‍රී කෙරුවා නම් ඒක ටික තමයි මොකද අපි සංසාරේ පුරුදු කරලා තියෙන Tamanට ද්වේෂ කරන එක. ආත්ම ද්වේෂය තමයි මේ ඥාණයට හේතුව. අපි යමක් හොයන්නේ දැන් හොඳට තිනිසා. දැන් හොඳ නම් ආයෙ තව දෙයක් හොයන්න ඕනේ නැහැ. නිසා මේ සියලු ඥානයන් ද්වේෂයේ දරුවෙක්. මෛත්‍රීට ආවසේ ඥානෙ පැත්තක තියලා බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය මේ ප්‍රධර්ම ශ්‍රවණේ මේ සත්පුරුෂ ආශ්‍රය මේ පැවිද්දෝන් නම් තියෙනවා කියලා ගියොත් අන්න එතකොට කියදාගේ යාට විලෝ වශයෙන් ධ්‍යාන කරන මෛත්‍රී කරන්න පුළුවන්. ගොඩදෙනෙක් මෛත්‍රී කරන්නේ ඒ එතන පටන් ගත්ත තැනින් නෙවෙයි. ඊට කෙරුවට පස්සේ මේක උතුරන්න මේ උතුරන දේ තමයි අපි කිට්ටු අන්තේ කොට අපිට අපේ ජීවිතේ උදව් කරපු ඉෂ්ට දේවතාවුන්ට දීලා මේක බෝරලා බෝකලා බෝකලා බෝකලා මුළු සත්ත්ව විශ්ය කෙරෙහි අතුරන්න පුළුවන් වෙන්නේ ඉස්ලාම අඩු ගන්න මේ තමන්ගේ භාජනේ පුරවගත්ත තරම්. ඒ නිසා මේ භාවනා අයිති භාවනා ක්‍රම දෙකක් තියෙනවා කුසල් සඳහා කරන මෛත්‍රී භාවනා සහ ධ්‍යාන සඳහා කරන මෛත්‍රී භාවනා කියලා. ඉතින් මේ දෙක මේ දෙකේ මුලක් වෙලාවට මම දැනගන්න මේ කතා කරන්නේ. අපි මෛත්‍රී භාවනා වඩනවා කියලා හුඟක් වෙලාට ගන්න කුසල් සඳහා කරන එක විතරයි. ඒක එච්චර ශක්තිමත් නෑ. ඒක එච්චර කන්සන්ට්‍රේට් වෙලා නෑ. ඒක අර අකුසල් එනවා වෙනුවට රිප්ලේස්මන්ට් එකට විතරයි ගන්න. සම්පූර්ණ කරගන්න සූත්‍රය අපිට කියන සම්පූර්ණ ප්‍රේරණය පිළිබඳ සම්පූර්ණ ආත්ම අර්ථකථනදී නෑ. ඒකකොට ඒක අනිත්‍යයි. කර්ණ මිත්‍ර සූත්‍රය එහෙම කියන්නේ රතන සූත්‍රය. ඒටි ඉස්සෙල්ලා සංගුණ ගාන කියලා කියන්නේ ඒකේ නෑ යන්නේ. ඉතිසල පේනවා ඒ මේ සංගුණ රාශියක් ලැබුදු ගුණ දෙකක් කියලා. සම්පූර්ණ සංගුණ කියන්නේ. එතන මේ ලෝකේ දැනට තියෙන එක ගැන කතා කරන රතන සූත්‍රය. මම කියන්නේ කර්ම සූත්‍රය කියන්නේ තමන්ගේ දරුවට වගේ සීල දරුවන්ට මෛත්‍රී කරන්න පුළුවන් නම් ආයෙත් නැහැ. මාතා යතන් යම් පුතන් ආයුදායක පුතුමගේ ඒ වම්පි සබ්බ භූතිය. මගේ දරුවට ප්‍රේම කරන කෙන බැල්ලික් කරනවා. මීයක් කරනවා. ලෝකෙ මෛත්‍රිය නැහැ. නොකර ඉන්න කියන්න පුළුවන් නම් බලන්න තම ධර්මයේ දරුවට ඉන්න බෑ නේද වෛශ්‍යාවක් එන්නේ. වෛශ්‍යාව දරුවට ප්‍රේම කරන්නේ. කුලකාන්තාව ප්‍රේම කරනවා. ඒ කියන්නේ ඒවම් පිටත් භූතේ. සීල සත්‍යය මීරටියට දරු බලපෑ කියලා තමගේ දරුවගේ මෛත්‍රිය කියන ඕ අවුරුදු හතක් මම ආත්මකක් වුණා මේ ආත්මෙ මේ කරගත්තා. මිනිසා කියලා මේ මයිකී කියලා එක gediයට ඇල්ලුවාට මේක ග්‍රේඩ්ස් එනවා. කියනවා අපි පටන් ගන්න ඔය කතාව ඇති. පටන් අරගෙන ගැඹුරක් තියෙනවා. ඕනම දෙයක තියෙනවා. ගැඹුරට ගියාට පස්සේ මූලික තියෙන ලක්ෂණ ගොඩක් ඇත්තේ නැහැ ගැඹුරට. ඒ උගාවක් වෙනස් මුලයගයි. ඒක ජීවිතයක් අතර මේ දෙකම දැක්කොත් මෛත්‍රී කියන එක ඩිෆයින් කරන ප්‍රොජෙක්ට් නෙවෙයි. ඩිෆිනිෂන් එකට දාපු ගමන් ඩෙෆිනිෂන් එකට දාපු ගමන් නිර්වචනය කරනවා මෛත්‍රී කොට. නිට්ටය. මෛත්‍රී කියන්නේ මට ප්‍රොලිෆික්. අයි ලොක්‍රටික්. වෙනස් වෙන එකක්. අපිට ඒකට යන්න බැරි මොකද අපි එච්චර මයික් එක කාලේ දීලා නැහැ. තමයි මදි අපි ආයෝජනය කළා තියෙන්නේ. ආර්ථික දුෂයෙන් තමන්ම ප්‍රයත්න දෙන්නේ. තව කෙනෙකුට ආර්ථික මොහොත ග්‍රහම් දෙකක් තමයි. දේශයක් ඇති වෙන්නේ. තමන්ට තමන්ම නිසා. තමන්ට තම මයින්ඩ්සෙට් එකෙන් ඇත්තට මේකට ගොඩක් මේ බෆර් වෙන මම කාටවත් කල්පනා කරන්න වෙලාවක් නැත්තේ නෑ. නමුත් ඒ කෝපය ඇති වෙන ක්‍රම නමයක් තව කෙනෙකුට ප්‍රෝපැති වෙන ක්‍රම 9ක් අපේ මේ සඳහන් කරලා තියෙනවා. මට කරදර කරා අතීතයේ කරදර කරා අනාගතයේ කරදර කරා. මගේ ප්‍රිය වෙකනාට අතීතයේ කරදර කරා දැන් කරදර කරනවා අනාගතයේ කරදර කරනවා. මගේ හතුරට උදව් කරා අතීතේ දැන් අනාගතේ. ඔය ඔය නම කාරණා නිසා අපි අනුන්ට දේශ කරනවා. ඒක එහාට ගිය දෝෂයක් තියෙනවා. කිසිම හේතුවක් නොවන කාරණාවට දාන්න බැරි. ඒක නිසා අස්ථාන කෝපය කියනවා. ඒක තමයි පිස්සු දෙයක්. සාමාන්‍ය කෝපේ හේතුවක් තියෙනවා. අෂ්ටාන කෝපයක් වෙනවා පිස්සු. අෂ්ටාන කෝප තමයි කායික රෝගය. අපි තියෙන සියලු මේ හැමේ රෝග සියලු රෝග වලට හේතුව ව්‍යාපාද ව්‍යාපාද. වචන දෙක ළඟ ළඟ යන්නේ ව්‍යාපාද කියලා කියන්නේ ආබාධ. ව්‍යාපාදේ කියලා කියන්නේ ද්වේෂයට. ඉතින් මේ ද්වේෂය වැඩිකම නිසා තමයි දැන් ඉන්නේ දන්නේ නැති නායකානහන ප්‍රකාර ලෙඩ තියෙනවා. ද්වේෂය වෙන විවිධාංගීකරණය වෙනවා. මොකද අපි කොටින්ම අද තමන් තමන් එක දෙවි ජීවත් වෙනවා. කවුරක්වත් නැහැ. අපිට මේ ශෙනගක් නැතුව ඉන්න බෑ කියන තරමට පිස්සු ඇදිලා තියෙනවා. ඒ තමන්ට මාත්‍ය ජීවන අන්තලට ද්වේෂ කරන්නේ නෑ. එහෙමම කියන්න බෑ. නමුත් කියලා තියෙනවා බුදුජානනාංශයේ තමන් මෛත්‍රී කරගන්නවා නම් වෙන කෙනෙක් එයාට මෛත්‍රී කරන්න ගියොත් හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න ගියා වගේ එයා එයා හානි කරගන්නවා. කාටවත් බෑ එයාට මෛත්‍රී කරන්න. ඒකේන මෛත්‍රී නිසා එයා තව කෙනෙකුට මෛත්‍රී කරන්න යන්නේ නැහැ. එනම් මෛත්‍රී නැහැ තව කෙනෙක් මට සාධාරණ මෛත්‍රී කරන්න ආවොත් එයා කඩුවක් උදේට කැපෙන කඩුවක් දෙක නම් මම කියොත් Taman ගත කපා ගන්නවා වගේ මෛත්‍රිය මෛත්‍රිය වෙඩි වදින්නේ නැති සත්‍යයකට. ප්‍රශ්න ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නයක්. අමම වචන වලින් ඉන්නේ නැහැ. කියන මේ තෙරීර ස්වාමීන් වහන්සේ අපිට පොඩි අධේශනාවේදී සංඥාසති කියන විදිහට අර ස්පර්ශය වේදනා සංඥා චේතනා වලින් තෙරීලා කියන අවස්ථාවක් කියලා පෙන්වනවා. මම කිව්වල තියෙනවා අහලා තියෙනවා හරි ගුණ සංඥාසකේ සීඩී එක මේ ඒක මේ දබරෙන් ඉලවාගේ සහ කිව්වල තියෙන පෙරක මම එක පස්සේ තියෙන්නේ දැන් එතන තුනේ අතර ස්ථාන ස්පර්ශයන් වල මනෝපිනික සූත්‍රයේදී ඒක එකට ගන්නවා. ඒතර මෙතන වචන වල ආරම්භයක් මොකක්ද? ඔය සූත්‍ර දෙකකම අන්තිම ලක්ෂය තමයි කටුකුරුනේ. ඒ කියන්නේ මනෝපිනික සූත්‍රය තමයි concept and reality පොතේ සම්පූර්ණ තේමාව. ඒ ශාන්ත තමයි සම්මාදිට්ඨි සූත්‍රයෙන් අරගෙන පෙන්නන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ස්පන්දුවිතික සූත්‍රයේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ කියන්නේ දෙක රෙසිප්‍රොකල්. මේකෙන් ඒක වෙනවා මේකෙන් ඒක වෙනවා. අපි අපි එක ලයින් එකක් අල්ලගෙන අනිත් එක විරුද්ධව දාලා තියෙනවා. එහෙම වෙන්නේ දැන් අද සත්‍යයට අපි ගන්න තියෙන ධර්මදේශනාවේදී ඒක තමයි මේක කඩන තැන සාරිපුත්‍ර සාංශ පෙන්වන්නේ නාම රූප විඥාණයට හේතු වෙනා වගේම විඥානේ නාම රූප වලට හේතු වෙන ප්‍රත්‍යතාවක් එකිනෙකට රෙසිප්‍රොකල් එච ස්පර්ශ නිසා චේතනා එනවා වගේම චේතනා නිසා ස්පර්ශයත් වෙන්නත් පුළුවන් ඒක අපේ සාමාන්‍ය රේඛීය ක්‍රමයට අහු වෙන්නේ නැහැ ඔය වැඩි මේක මේට්‍රික්ස් එක දුවන්නේ ස්පර්ශය කියලා කියන්නේ දෙක එකට ඈ මෙතන අපි ක්‍රීඩා ස්ථිරනාලි කරන ස්පර්ශය කෙනෙක් දැනගන්න ස්පර්ශය තියෙනවා තියෙන්නේ දැනගන්න ස්පර්ශය විතරකට පටිඝ සම්පස්සේ කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා රූපයාගේ පටික සම්පස්සේ නාමයන්ගේ අදිවචන සම්පස්සේ කියලා. පටි ඒතන පටික කියලා කියන්නේ සාමාන්‍ය ගැටුම තමයි. නමුත් රේඩුකාණේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අවුවක් ඇවිල්ලා පිටියට වැදුනට පස්සේ ඒ ලපේ පේනවනේ අපිට. නමුත් එතන අදිනවා එකක් නැහැ නේද එතන. අවුව ඇවිල්ලා වැටෙනවා ඉතින්. ඒක ස්පර්ශ වුණොත් එතන ලපේ වෙන අදිනවා නෙවෙයි. නමුත් අපි දන්නේ බබාගේ භාෂාවෙන් කොහොමද කියන්නේ. දෙවියන් හම්බේ ලස්සන ප්‍රාගම ගැටුමයි ඊපස්සේ මානසිකාරය කරලා ස්පර්ශේ. එතන හරි ඉතරම හරිද? එතන මම ඒක නිතරමයි ස්වාමීනාස් දේශනාවයි දෙකම හරි මට. මොකද එතන ගැටුම වෙලා මානසිකාරය කරලා අන්න ස්පර්ශේ වුණා. ඒක මේ ඔකෝවාගේ චිත්තක්ෂණ කීපයක් වුණා. උතර මම මේක සූත්‍රයේ කෙලින්ම කියනවා. ඉන්නත් පසු කියලා. නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ. පස්ස පච්චා වේදනා වේදනා පච්චා යම් වේදේති තං සංජානති සංඥා. යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේතං පපච්චී. ඒකට කියනවා ස්පර්ශයේ මුල් කරගෙන වේදනා වේදනා නිසා සංඥා සංඥා නිසා ප්‍රපංච කරනවා කියන. මෙතන සමාධිති සූත්‍රය කියන ඉසල චේතනා කරලා සංඥා කරලා වේදනා කරලා ඊට පස්සේ ස්පර්ශ වෙනවා කියලා. ඒ කියන්නේ මේ දෙක එකිනෙකට එකිනෙකට දෙන්නට දෙන්න මේ පටකොටු දෙකක් මිටි දෙකක් හේතු කියලා වගේ තියෙන්නේ. අපේ හිත හැම වෙලාවෙම රේඛීය ක්‍රමයට යන්නේ. අපේ හිත රේඛීය ලීනියර් සිස්ටම් එකකට. මේ පැත්තට අවබෝධය අඳුනගත්තොත් ඒකෙන් මේ පැත්තට එන්නේ. මම දෙන නිදර්ශනය තමයි ප්‍රසූත පළවෙනි පළවෙනි බබා හම්බ වෙන අම්මා කෙනෙක් හිටන්නේ. ඒ අම්මා මාතෘිතරවත් තියෙන බබා හම්බ වෙච්ච නිසානේ. ඒකට අම්මා දරුවා ප්‍රසූත කිරුවනේ කියලා ඒක කියන්නේ. මේ දරුවා අම්මා කෙනෙකුත් ප්‍රසූත කරනෝනේ වෙලාවේ. ඊළඟ මේ හම්බුනේ නැත්නම් අම්මා නෑනේ. නේ? මේ කවුරක්වත් කියන්නේ නැහැ දරුවෙක් අම්මා කෙනෙක් ප්‍රසූත කරයි. දුජන්නාචි අඤ්ඤ කොණ්ඩඤ්ඤ හඳුරලා කියනවා. අඤ්ඤාචි වතපෝ කොණ්ඩඤ්ඤ අඤ්ඤාචි වතපෝ කොණ්ඩඤ්ඤ කියලා කොණ්ඩඤ්ඤාමතු සෝවාණුනේ නැත්තම් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ සම්බුද්ධනේ. කොණ්ඩඤ්ඤාමතු අවබෝධ කිරීම බුදුහාමුදුරුවෝ සම්බුද්ධ කරන්නේ. නැත්තම් සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ උනේ කොණ්ඩඤ්ඤාමතුරුනේ. ඉතින් අපි කොණ්ඩඤ්ඤාමතුරුට වදින්නේ නැහැ බුදුහාමුදුරුවෝ ඉතින් නිවන්නේ. නේ එතන 18 කියලා බ්‍රහ්මයේ හිටියලු. ඔය එක් එක්ක නිවන් දැක්කට අපේ පොතට යන්නේ අපේ මිනිහා. අපේ දාඩිය ගඳ ගන්න කොණ්ණඤ්ඤ හමුතු හිටියේ නැත්තම්. එයා සෝවන් උනේ නැත්තම් බුදුහාමුදුරන්ගේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කන්දෙන් පල්ලේ කොටු කොඩු පෝ. මේ කොන්ත කොච්චර වඳින්න ඕනද කොණ්ණඤ්ඤ හමුතුරන්ට මේ මිනිස්සු ඉන්නේ මේ බුදුහාමුදුරගේ ඥාණය ගන්න පුළුවන් බවට ඉස්සල්ලාම ට්‍රිගර් ඔෆ් උනානේ. අපි කවදාක බබාට කියන්නේ නැහැ බබා අම්මා බබාට අම්මා කෙනෙක් හම්බුනායි කියලා. බබා 18ට වැඩලා ලොකු වෙන්න ඕනේ බබෙක් හම්බෙන්නත්. බබා කොහොමද ඉපදිනකොටම අම්මා කෙනෙක් හම්බෙන්නේ. බබා නතු අම්මා ජස්ටිෆයි වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මට කියන්න දෙන්නේ මම ඕගොල්ලොත් එක්ක හිටියේ නැත්නම් මමත් මැට් එකේ. වැඩ කරන පිරිසක් එක්ක ඉන්න නිසා හැමදාම මම රිෆයි වෙනවා. නමුත් ඕගොල්ලෝ මට වඳිනවා මිසක මම කවදාකවත් ඕගොල්ලන්ට වැඳලා තියෙන්නේ. මොන තරම් අසාධාරණද කියලා නේද? ඒත් මම මේ කියන මගුල තේරෙන්නේ ඕගොල්ලෝ කියනවා මම ඈත දුර බැහැර ඉඳලා මේ ඕගොල්ලෝ ගාවට එන්නේ මේ ඕගොල්ලෝ කරේ අනුකම්ප කියලා තමයි මේකමයි ළඟ නෑ ඔයම අනුකම්ප. මොකද මම දන්නවා වැඩ කරන පිසක් ආවේ හිටියොත් මම නිතරම තිරියන්නේ නෝ මම නිතරම මාතෘකාවේ ඉන්නේ. වැරදුනක් දිනුම් මම අරකියක් දෙනවා. මේකයි ධර්මය කියන්නේ. ධර්ම ඕපනයිකයි. වැඩ කරන මිනිහට වැඩි වෙනවා. වැඩි කෙරුවේ නෑනේ. ඔබ වැඩි කරන තරමට ඔබට වෙන්නේ නැහැ. ඒ නිසා නිකන් ඉන්නවා. හැම වෙලාවෙම එක්ක මෛත්‍රී කරන එක විපස්සනා කරන කරනකොට ඒ අදාළ තැන් වලට අපි ගෙනියන අපිට කවදාකවත් එහෙන් අපිට වැඩෙන සීලය දැනෙන්නේම නැහැ. මොකද අපි අර කැහක් වහගෙන යන ගමනක් යනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා කියන එක මතුපිණ්ඩික සූත්‍රය කියලා බලලා හරි බුදුසසුන අනිත් පැත්ත කියනකොට එක්ක මේ දෙන්න දෙපැත්තට ගහ ගන්න ඕනේ. නමුත් මේ එක එකිනෙකාට හේතු ප්‍රත්‍ය වෙන බව අපි අල්ලන්න බැල්ලොත් අපි ඉන්නේ සංසාරේ ඉන්නේ මේ සංසාරේ ඉන්නෙම මම දරුවෝ බිහි කරනවා. දරුවෝ දරුවන්නේ දරුවෝ බිහි කරනවා කියන සංකල්පය මත. මේ හැම දෙයකම හැම සම්සිද්ධිකම ලෝකෙම තියෙන. හැම එහාට මෙහාට කරමන් කරන දැන් අපි AC කරන්ට් එකයි DC කරන්ට් එකයි වෙනස දන්නවනේ. AC current එක negative ඉඳලා positive වෙනවා. DC AC current reciprocal නේ. නිතරම 50සරයක් එහාට මෙහාට වැඩ ගන්න පුළුවන්. ගියේ කාපව ආව නම් කොහෙද කරන්ට් එකක් ඕකේ. AC කරන්ට් එකේ බුද්ධජනනාංශකේක ඔය සාම සමතේ DC කරන්ට් එක තියෙනවා. one way. විපස්සනා වෙදී AC කරන්ට් එක. ඒක යහට මෙහාට දුවනවා. සයිකල්ස් 50ක් යහට මට දෙන්න අපි අරවැත්ත විතර බලන්නේ උට ඒ ආ තමයි මේක මේ ඇවිල්ලා මෙහෙට. ඒ තරම්ම මේට්‍රික්ස් එකක් වැඩ කරනවා. පේනවටත් වැඩිය ඒක ඩිෆයින් කරලා කියන්න බෑ අපට. අපේ ලැන්ග්වේජ් එකනේ අපේ අපේ කොමියුනිකේෂන් ඉතින් අපි බාරගත්ත ප්‍රශ්නයක් නෑ මොකද ඒ තරම් ඕන කරලා තියෙන සම්මා සම්බුදු වෙන්න මිසක් රහත් වෙන්න එච්චර ඕනේ නැහැ. බුදුහාමුදුරු කිව්වා මට මේ පේන ටිකේ අච්චට මෙච්චට මෙච්චට කොච්චර. ඒ කියන්නේ රෙෆරන්ස් මේ ඉන්ෆරෙන්ෂියල් නොලෙජ්. එහෙම නැත්නම් ඩිටක්ටිව් නොලෙජ් කියලා එකක් තියෙනවා. ආකාර පරිවිතක්කේ. එහෙනම් තර්කේ තර්ක ගොඩාක් අපිට කරලා දෙන්න අපිට ඕනේ එකක් එකකින් කඩන්න ඕනේ. දැන් අපි කිව්වොත් අහසට ගලක් දැම්මොත් පල්ලයට වැටෙනවා වැටෙන තාක්කල් නිව්ටන් දිනුන්නේ. එක ගලක් දැම්මම පස්සේ උඩ ගියොත් ඒ නිව්ටන් ඉවරනේ. ඔච්චර කල් නැතුවට ඌ කියලා තියෙනවා මේක ගුරුත්වාකර්ෂණයමයි කියලා. ගැහුවට පස්සේ රොකට් එකක් ගියොත් එහෙම මේකෙන් කක්ෂයෙන් එහාට මුතුන්කලද අපිට ඕනේ එක ගලයි ගහන්න ඕනේ. අපි ඊට පස්සේ කියනවා න්‍යාය පෙන්නන තිබ්බ පරාදයි. ඔබ අපි කියන්නේ ඉතින් නිව්ටන් නැගිටලා යනවා. ඉන්න බෑ. ඉතින් අපිට පුළුවන් හරි ඔප්පු කරලා වෙන්නට දෙන්නපු ගමන් විශාල ප්‍රදේශයකට ආලෝකය වැටෙනවා. ඒ කියන්නේ මේ ඡායාව අර්ථ ඡායාව වශයෙන් මේක විශාල වීමක් වෙනවා. ඒක ඔක්කොම අපේ ලාභයට ඉන්න අපිට විශ්වාසය පහළ වෙච්ච එක. විශ්වාසය එනකන් අපි අපේ දන ප්‍රවාහ අපි සැක කරමින් තමයි ඉන්නේ. දැන් අපි පැය දෙකක පමණ කාලයක් කරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න සමාප්ත වෙනවා නැති මහත්තයා නැගිටලා ගියා යන්නේ. බොහොම ස්තුතියි. අපි ඒ නිසා මේ මේ මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමා සටහන් කරනවා. අපි හතරට නැවත රැස් වෙනවා මෙතන. මේ පරියන්කයක් සඳහා සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තේරුවන් සරණයි